එනයි කිබෑගමු ඒගේ බසීරතු එනයි කිබෑගමු එම් මෙවනි දී ඉස්ලාම් දීන් ඒගේ දලීල් තක එකුග දෙනගතුම් දැන් ඉස්ලාම් දීන කි කොබෑ ඉස්ලාම් දීන කි හුරියා බේ ෆොනසෙන් වඩා ගන්නාන ෆදා ইসলাম দিনাকি এই রাসুল্লাহ সাল্লাহ আলহি ওয়াসাল্লাম আল্লাহ সুবাহান তালাকে হাতরাতুং গেনাসদে বিদিং এই আল ইস্তিলাম লিল্লাহ বিত্তাহিদ আল্লাহ সুবহানাহু ওয়া তাআলা এককাওন্ত কুরমা একু একলাঙ্গে বলে বাকি মাঙ্গাতুম ওয়াল ইনকিয়াদ লাহু বিত্তাআ আল্লাহ সুবহানাহু ওয়া তাআলা কিয়ামাঙ্গাতুমা একু একলাঙ্গে বলে বাকি মাঙ্গাতুম ওয়াল বারাআতু মিনাশ শিরকি ওয়া আহলিহি আদি ಶಿರುಕಾ ಏಗೆ ಅಹಲುವರಿಂಗೆ ಕಿಬೈಂ ಬರಿಯವಗೆಂ ವುಂ ಮೀ ಇಸ್ಲಾಂ ದೀನಕಿ ಇದ್ಮತ ಇಸ್ಲಾಂ ಕಮಕಿ ಇಸ್ಲಾಂ ಕಮಕಿ ಅಲ್ಲಾಹ್ ಅಲ್ಲಾಹ್ ಎಕ್ಕವಂತ ಕುರ್ಮಾ ಎಕು ಎಕಲಾಂಗೆಯ ಕಿಯಮಂತೆರಿಕಂ ಅದಾ ಕುರುಂ ಅಲ್ಲಾಹ್ ಕಿಯಮಂತೆರಿಕಂ ಅದಾ ಕುರ್ಮಾ ಎಕೆ ಎಕಲಾಂಗೆಯ ಬೋನಬಾ ಕಿಯಮಂಗತುಂ ಅದಿ ಶಿರುಕಾ ಏಗೆ ಅಹಲುವರಿಂಗೆ ಕಿಬೈಂ ಬರಿಯವಗೆಂ ವುಂ ಏ ಇಸ್ಲಾಂ ಕಮಕಿ ಇಸ್ಲಾಂ ದೀನಕಿ දැන් ඒගේ එබ ආදේ තින් දරජය ඉස්ලාම් කමුගේ එබ ආදේ තින් දරජය එයි ඉස්ලාමා ඊමානා ඉහ්සානා ඉස්ලාම් ඊමාන් ඉහ්සාන් ඉස්ලාම් බුම ෆහුගා තින් දරජයෙන් එබැ මේ දීනුගා තින් දරජය එම්මෙ ෆරතා මිනන් ඉස්ලාම් එයි හැම එකනේ දුලුන් කලිම කීම එන ඒ ඉස්ලාම් කමුගේ ඔනිගඬු ගෙතරියන් එන එවනි දැන් ඒනගේ අකීදාය ඒනගේ අමලු තන්දේ ගොතකුන් ඒන ඊමාන්කම හැම වාසිලවෙගෙන් දාන්නේ එය ෆහුගා ඊමාන්කම් කඩත්තු කොෆ්ෆ ඒන ඉහසාන්තරිකම හැම ෆෝරාගෙන් දාන්නේ එම්මෙ ෆරතේ වන ඉස්ලාම්කම් ඉස්ලාම්කම් ගම යනි ෆස්රුකුම් මුරිහා කුදනසෙන් කියන ෆදා ඉස්ලාම් දීන ගම යති ෆස්රුකුම් එම්මෙ ෆරතා මෙවනි ශහාදතු අල්ලා ඉලාහා ඉල්ලල්ලාහ් ව අන්න මුහම්මදන් රසූලුල්ලාහ් අල්ලාහ් මෙනුයි අලකම් වෙවුන් හග්ගුවගෙන් වා එහෙන් එව්වස් ඉලාහ කුනවා කමං හෙකියුමා මුහම්මදුගේ ෆානි අල්ලාහ්ගේ රසූලා කමං හෙකියුම් එයි එම්මෙ ෆොරත්තම රුකුන් ඉස්ලාම් දීනුගේ දැන් මියති වා ඉකාමුස් සලා නමාදු කායිම් කෝ දැන් තිම්වනේ මියනි වා ඊතා උස් සකා සකයි දිනු අදි හතරවනේ මියනි වා සෞම රමදාන් රමදාන් මහ රෝදහිෆුන් අදි ෆස්වනේ මියනි වා හජ්ජුල් බයිතිල්ලාහිල් හරාම් අල්ලාහ් සුබ්හානහු වතාලා ගේ ෆලගොස් හජ්ජුම් mi faskanta mi islam diinuge fasrukun emme furatama kamakam mi wani shahadatu an la ilaha illa allah allah menwi alkam bebun haggwegam wa ehenge besila kun wa kaman hekiun ege dalilaki allah subhanahu wa taala ge wahi basfulu شهد الله أنه لا إله إلا هو والملائكة وأولو العلم قائما بالقسط لا إله إلا هو العزيز الحكيم من شهادة أن لا إله إلا الله دليل قرآن الله محي قرباني අල්ලාහ් හෙකියෝඩිගන්නවාෆිය අන්නහු ලා ඉලාහා ඉල්ලාහු එකලාංගේ අලකම් වෙමුන් හග්ගවගම එකලාංගේ ෆියවා අලකම් වෙමුන් හග්ගවගම වා එහෙන් එවස් ඉලාහ කුණවාකම හුදු එකලාංගේ හෙකියෝඩිගම් ෆිය දැන් කොම්බෙන් හෙකියෝඩිගම් හෙකිය වඩා ගන්නවනේ වල් මලායිකත් අදි මලායිකෙ බේ කලම හෙකිය වඩා ගම් ෆිය ව උලුල් ඉල්මි قائමන් බිල් ක්ස්ත් අදි ඉල්මු වරින් වෙස් අදුල් වෙරිකම ඒක قائම් වෙ තිබ්බෙවි ඉල්මු වරින් වෙස් اللهم اللهم فيها علكم بم حق وكم باهن وسيله كرما كم هكي وجه العزيز الحكيم ادي كلانگي عزت تر وڈگم وا حکمت ون ترس کلانگے اما می شہادت لا الہ الا اللہ کے دلیل کیرتی قران اللہ وس ہکی وڈگن نوا ابے کلانگے فيها علكم بم حق وكم باهن وسيله كرما كما ادي ملائکه بے کلم وسبا ہکی وڈا گنوا ادي علم وریم بس දැන් ලා ඉලාහා ඉල්ලල්ලාහුගේ මානය කී ලා මඅබූද බිහක්කින් ඉල්ලල්ලාහ හග්ගු ගොතුග අලකම් වේ අලකම් වේ ෆරාතෙන් නොයි අල්ලාහ් ෆියව හග්ගු ගොතුග හග්ගු ඉලාහෙන් නැතේ අල්ලාහ් අල්ලාහ් මෙනුයි ලා මඅබූද බිහක්කින් ඉල්ලල්ලාහ් හග්ගු ගොතුග අලකම් වේ ෆරාතෙන් නැතේ අල්ලාහ් ෆියව එහෙන් ෆරාතෙන් එබහරි බාතිල ගොතුග අලකම් වේ බෑවර ෆරාතෙන් එබ එකම හග්ගු ගොතුග හැම එකනේ අලකම් වේවෙනි අල්ලාහ් සුබ්හානහු වතාලා අල්ලාහ් සුබ්හානහු වතාලා මේ කලිම ෆුළු තෆ්සීර් කුරබ්බා එබ වහී කුරබ්බා කලාංග වහී කුරබ්බනි ව ඉස් කාල ඉබ්‍රාහීමු ලි අබීහි ව කවුමිහි ඉන්නනී බරාඋම් මිම්මා තඅබුදුන් තියබෑ මේ හඳාන් කුරාහේ ඉබ්‍රාහීම්ගේ ෆානු එකලේගේ ෆානුගේ බප්පය විදාළ වී හිඳු আদি එකලේගේ ෆානු කවුමුගේ මිස්තකුන්න එකලේගේ ෆානු විදාළ වී හිඳු ඉන්නනී බරාඋම් මිම්මා තුෂිකුන් හම කරවුන් තිමන් තිමන් කලේගේ ෆානු බරිය වෙගෙන් ව මිම්මා තඅබුදුන් තියබෑමි හන්ති අලකන් කුරා ෆරායිත්තක ඉල්ලල්ලදි ෆතරනි ෆඉන්නහු සයහදීන් එකමකු තිමන්න හෙද්දේ ෆරායි ෆියවය ඒ ෆරාතරය මේකන තිමන් කලේගේ ෆානු අලකන් කුරණි فإنه سيهدين فهي هم كربرون එකලාංග තිමන් කලේක ෆානන් හිදායත් දක්කවානේ وجعلها كلمة باقية في عقبه لعلهم يرجعون එකලේක ෆානුගේ මි බස්ෆුළු ඉබ්‍රාහීම আলাইහිස්සලාම්ගේ මිබස්ෆුළු එකලේක ෆාන දූකුරවියේ දෙමි ඔන්නනිවි කලිමයෙක්ගේ ගොතුග එකලේක ෆානුගේ ෆහයිප්පල දූකුරවියේ දෙමි ඔන්නනිවි කලිමයෙක්ගේ ගොතුග ලාල්ලහුම් යර්ජිඋන් ඒ එකලේක ෆානුගේ ෆහුම් අන්න මිස්තකුම් වෙස් ඉස්ලාම් දින රුජුව වේතෝ එකලේක ෆානුගේ මි <coughs> බස්ෆුළු එයි ලා ඉලාහ ඉල්ලල්ලාහුගේ මානයකි <coughs> එකලේ ෆානු විදාලවන්නේ එකලේ ෆානුගේ බප්පය ෆුරතම ඒ බප්පායේ බප්පතිය අලකම් කුරා ෆරායිත්තකුම් තිමන්න බරියවගෙන් බාමේ දැන් ගාමුග මිස්තකුන් නම් විදාලවනි තියබෑමෙන් තිය අලකන් කුරා ෆරා එතකුන් තිමන්න බරියගෙන් බාමෙ හැම එකනි තිමන්න අලකන් කුරණී තිමන් කලයේ ගාන හෙද්දෙවි අල්ලාහෂේ මීලා ඉලාහ ඉල්ලල්ලාහ් කලිම අල්ලාහ් සුබ්හානහු වතාලා මෙකරණි ඒ කලිම ඉබ්‍රාහීම් ෆාන දු කුරවැෆේ වඩාගති ඒකලේ ෆානග ෆහත එහම මී තවහීදුව කලිම තවහීදුග බප්පයිගේ ගොතුග මෙවනි ඉබ්‍රාහීම් আলাইহিস සලාම් තවහීදුග බප්ප ඒ ඉබ්‍රාහීම් আলাইহিস සලාම් ibrahim alayhi salam tauhid ga bappa e ibrahim alayhi salam ema ibrahim alayhi salam ga mi kalima fulu allah subhanahu wa taala la ilaha illallah muhammad la ilaha illallah mi kalima fulu ga maanai ge gotu ga lavwa fa mi wani دين الله وحي قربني أن آيات وقل يا أهل الكتاب تعالوا إلى كلمة سواء بيننا وبينكم ألا نعبد إلا الله قل كليفان ودال وار يا محمد كفانه كليفان ودال وار يا اهل الكتاب اي اهل كتابين مي هن اي يهودين النصارى ان اي اهل كتابين مي هن تعالوا الى كلمات سواء بيننا وبينكم تيبا مي هن النار كلمه كرجوا وما اي احربنا تيبا مي هن دمه دغوا كلمه ك رجوا وما كلمه ك رجوا ما تيبا مي هن النار اي كون كلمه اي كلمه بيان قران الله نعبد الا الله আহারেমেন আল্লাহ মেনুই আলোকাম বেবং আহারেমেন আল্লাহ মেনুই আলোকান নুকুরমাশা ওয়ালা নুশিকা বিহি শাইআন আদি কালাঙ্গিয়া ইবস ফরাতে শারীকা নুকুরমাশা ওয়ালা ইত্তাখিদা বা'দুনা বা'দান আরবাবা মিন দুনিল্লাহ আদি আল্লাহ ফিয়াবা আহারেমেন একাক ওয়ানে একা রব্বুন তাহেগে গতুগানে হেদুমাশা মি kama mikan annaashatiya baami mikan kurmatta ka annaare den allah karon fa in tawallu emihum කලේගෆානුගේ මි බස්ෆලු නාහාෆියා දන්නාහරේ ෆකූලු කලේෆානු විදාලවාහරේ මිහුන්න ඉෂ්හදු තියබෑම හේ කිවාහරේ බි අන්නා මුස්ලිමුන් අහර්ම මිතිබි අල්ලාහ කියමන් බෙගන්නේ කලේම හදා හච්චන් හදාශ අහර්ම මිතිබි අල්ලාහ කියමන් බෙගන්නේ කලේම හදා නච්චන් හදාශ අල්ලාහ් මෙහි කරවනි එමිහුන්න බුනාෂේ මි තිමන්න මි තිමන් කලේෆානු මි විදාලවා බස්ෆුලා රුජුව මට්ටක අන්නාහරේ මි කං කුරුම තිමන් කලේෆානු මි විදාලවා කන්තත්තක් කුරුම තියබෑම මිහුන් අන්නාහරේ අල්ලාහ් ෆියා වහෙන් ෆරාතක අලකන්න කුර්මහා අල්ලාහ් ශරීකුනු කුර්ම ශරීකුනු කුර්මහා আদি আহারমেন එකක් වන එකකු රබ්බ අල්ලාහ් ෆියා රබ්බුන් තහේ ගොතු ගන්න හේතුමා මෙයා රබ්බුන් තහෙන් ගොතුක හේතම හිකොබ වරග්ගින මීහුන් එබ එකක් වනේක රබ්බුන් නම් එබ හදා මීහකු රබ්බන් හදා ෆි එන ශරීය කුරි අල්ලාහ අහරමගේ රබ්බ කි කොන් ෆරාත් අල්ලාහ් සුබ්හානහු වතාලා aharmen geveri rabbaki allah subhanahu wa taala ekamak warak ginai mistakun eba ekak wanaka ko rabbun nan eba hada ekine adibun hatim radiyallahu anhu kalifan ki islam wada genne kurige nasora nasraniye adibun hatim ei hatim toyi ge darikalun hatim toyi huriya befulun sengi wada gannan kannen hatim toyi hatim toyi ki arabi karage mashhur dilati kamu mashhur misal jehebe kalen e hatim toyi ki හාතිම් තෝයිගේ බේකලෙ මේ අදීබුනු හාතිම් තෝයි අදී එකලේෆාන ඉස්ලාම් වඩාගෙන නෙම කුරේ කලේෆාන කි නස්රානිය එද්දෝ එකලේෆාන ඉස්ලාම් වඩාගතම ෆහුගා එකලේෆාන ඉන්නේ මජ්ලිසෙක් ගා රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ආයෙම කියා විදාලවනි ඉත්තඛදු අහ්බාරහම් වරුහ්බානහම් අර්බාබන් මින් දුනිල්ලා එබෑමීහුන් එබෑමීහුන්ගේ රාහිබුන්නා ඉල්මුවරින්ත ඔඩු බොඩතින් එමීහුන්ගේ රබ්බුන් තහෙ ගොතුක හෙදි අල්ලාහ් පියවා එහෙඳු හාතිම් තොයි විදාල අදීමුන හාතිම විදාලවනේ අල්ලාහගේ රසූලා ආහාරමෙන් එමිහුන් රබ්බුන් තහ ගන්න හදමු ආහාරමෙන් එමිහුන් රබ්බුන් තහ ගන්න හදමු එකරි ෆාන විදාලන ආහාරමෙන් එමිහුන් රබ්බුන් තහ ගන්න හදමු දැන් අල්ලාහගේ රසූලා මේ හදීස් වල කරවන්නේ ඒ අදීයේ එම්මෙ රංගලේ කලිෆාන විදාලව බැල්ල වාෂේ තියබෑමිහුන්ගේ බොඩ බොඩතින් එමීස් එමිහුන් තියබෑමිහුන් නක් කමෙන් හලාල් කුරා හිඳු එකන් හලාල් ගොතුක තියබෑමිහුන් නුදකෙන් හේ adi ebamihun tiebamihun nak kame haram kura hindu tiebamihun ei haram kame kam gannu deken he adi vidalwa nune ke ti gotati kan deken mo tenne e rabbu heduma ki den algonu men bisnambi gurwana sunnata khilafan algonu men ge bodatin e e vidalwan mihenne mi hukum oti ama bunaran algonu mi ken labbai gabulu kurame haramti kanta den emberan alhem vejja harmen mi hun rabbun kamugan nahadaat hama mi ayatuga wafa den aharmem wese mihun rabbun tahe gotuga hada emihun abrani mikamuge hukum oti mihene anhenunge fardage hukum oti mihene qur'anuge allah tibahi kurabba anhenunge fardae kimi anhenun jeheni fardawar ekamaku misalaka mi bunavene anhenun nete fardawak angawafa shariyatak fardawa kannete aharmana tigotare tigan oti එහෙන් වෙජ්ජේ මිහුන් හරමන රබ්බුන් කමුක නොහෙදේත රබ්බුන් කමුක එහෙදී අල්ලාහ් සුබ්හාන වතාලා කමකන් අමරු කුරවවා ෆොව්ව එකන් ඒ බදලු කොල්ලි බදලු කොල්ලිම අලුගණමෙන් එකන් ගබූලු කුරි ගබූලු කොෆි අලුගණමෙන් මිහුන් රබ්බුන් කමුක එහෙදී එයි රබ්බුන්ගේ ගොතුග හෙදමකි එහෙම රබ්බුන්ගේ ගොතුග හරමෙන් බයකෝ හදාෆියා අල්ලාහ් නුම් ෆරාතේ රබ්බු කමුක එහෙදී අල්ලාහ්ගේ මකාම එහෙම් ෆරාතකන් ඒන එදිනි එහෙම් වෙජ්ජෙන් ඒන වානේ ගොයි විස්නවා ena mi dinun ek kibagen diun ek kashigen be sharihu ko fi allah subhanahu wa taala ena sharihu ko allah subhanahu wa taala ko fiya allah subhanahu wa taala swargen emi ko haram kurabba den shahadatu ke kalima mi kalima ke mi kalima ke den anek kalima e ban ei muhammadur rasulullah allah ke tauhidan iqrar wa fahuga mi ummatuga evves mihaku muslimegge gotuga nuwana rasulullah sallallahu alaihi wasallam ge risalatu evves iqrar nuve sababaki mi islam din awma fahuga mi din awma fahuga rasulullah sallallahu alaihi wasallam ge risalatu awma fahuga ehen huriha dinevani mansukh wa gosfa samawi huriha dinevani mansukh wa gosfa ekamako ekaleek faanuge din rasulullah sallallahu alaihi wasallam mi islam din awmuge kuriga evves dine mansukh nuwe eru yahudi misalaka musa ge faanuge dina ulam beenum wa mihak musa ge faanuge dina ulam bi තෙදුවරිගොතුගේ දීනන් උල ෆියල්ලාහ් ස්වර්ගවද්දා ඊසාගේ ෆානුගේ දීනන් උලන් බේනම් මිහක ඊසාගේ ෆානුගේ දීනන් උලන් වි තෙදුවරිකම ආයකේ දීනන් උල ෆිමිහක අල්ලාහ් ස්වර්ගවද්දාන් ඒරුක ඉස්ලාම් දින් අවමුගේ කුරින් එහෙන් එව්වස් දීනන් අවමකුන් කුරීගේ දීන බාතිලෙන් නොවේ මන්සූඛෙන් නොවේ එහෙම වෙ ඉස්ලාම් දිනුගේ මායිකම් මේ මේ උම්මතුගේ මායිකම් මේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලුගණුමෙන්ගේ රසූලාගේ මේ දීනුගේ මායිකම් මේ දීන් අවමෆහු කුරීගේ හුරිහා දීන වනි මන්සූඛ වෙ ගොස්වා එහෙම එවස් මීහකු රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ රිසාලත ඊමාන් නොවේ අල්ලාහ් සුබ්හානහු වතාලා එනගේ ඊමාන් කම කබුලෙන් කුරාන් ඒ එන තවහීදන් ඉකරාර වී නම වෙස් ලා ඉලාහ ඉල්ලල්ලාහ් එන තෙදවර කම හුකී නම වෙස් මුහම්මදුර් රසූලුල්ලාහ මි කලිමෙන් එන ඉකරාර නොවනිහෙන් එන මුස්ලිමකන් නොවාන මි උම්මතුග ඒ රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි හදීස් වස් ෆලගේ මානාගේ අස්වාවේ තිමන් කලේගේ ෆානුගේ මි උම්මතුගේ මි දීන් එමිහෙක්ගේ ගාතන් අවුමෆහුග ඒ යහූදියෙක් කමු ගවියස් nasraniyakkamu gavias adi enun ehem mihekkamu gavias edin enai gatan awmaffahuga edin gabul nukoffiya qiyamet dohge enawigen dani narakaga ahlu veringe terenne ema rasulullah sallallahu alaihi wasallam ge risalat eba qabul kuran jihe tauhiduge kalimaya fahuga Allah subhanahu wa ta'ala wahi kurabani kiyati Qur'anu ge laqad ja'akum rasulun min anfusikum azizun alayhi ma anittum harisun alaykum bil mu'minina raufur rahim اللهم وحي قرآن لقد جاءكم رسول من أنفسكم تيبامي هنگ تيرين رسولك وداغن فيه هم كرورن تيبامي هنگ تيرين تيبامي هنگ غاتا رسولك وداغن فيه الله يكون تيبامي هنگ تيرين ඒක මානේ කි කුරයිෂ් වන්හාගේ මිස්තහුගේ තරේ ඒ කුරයිෂ් වන්හා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම වඩාගෙන වේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කි කුරයිෂ් වන්හාගේ බේකලේ ඒ කලේගේ ෆානු මේ වඩාගති තියබෑ මෙහුන් ගාත රසූලේ ගොතුග අසීසුන් අලයිහි මා අනිත්තුම් ekariga faanuge ooga verkam bala ekariga faanuge ummatuge mistakunna ummatuge mistakunna jehe undaguta ekaliga faanwes ege ege tasawwur kuravve ekaliga faanwes undaguta ei burafulu echekkamugave bura echekkamugave tiyabami huna jehe undaguta tiyabami huna undagu jehumun ekaliga faanwes ege taklifi hisas kuravve mi ekaliga faanuge handardi ekaliga faanuge ummatuge macca තියබෑ මීහුන්ගේ තෙරෙන් තියබෑ මීහුන් ගාත රසූලක වතෙජ්ජ අසීසුන් අලෛහි මානිතුම් තියබෑ මීහුන් උඳගු හිසාස් කුරා කන්තත් ඒ කලේක ෆානස් උඳව කමෙක් කමුගාවේ හරීසුන් අලෛකුම් තියබෑ මීහුන් ඊමාම් වමුග මච්චේ කලේ ෆාන දහිවති වඩා ගන්න නවේ තියබෑ මීහුන් ඊමාම් වමුග මච්චා බිල් මුමිනීන රවුෆුර් රහීම් අදි මුමිනුන් නම් එකලේ ෆාන කී මුමිනුන් නම් හන්දර්දිය වඩාගෙන්වා ඕගාවරි ෆරාතකේ එකලේ ෆාන කී මුමිනුන් නම් මුමිනුන්න එකලේෆාන අබදුවස් අල්ලාහ දුආ කරවවා එකලේෆාන ගාමුග මිස්තහු ඉස්ලාමුමා තෝයිෆ් හංගු තෝයිෆ එකලේෆාන වඩාගෙන නෙවි මක්කාගේ දවවස් දෙවන් එකලේක් ෆාන එතත් දුවහ කුන්නේ මෆහ එකලේක් ෆාන خبر ලිබඩාගෙන මේ එකලේක් ෆාන ෆහරක තෝයිෆ බඩාගෙන බල්ලවාරේ ඒරුන් ඒ තෝයිෆ මිහම් ෆහරක ඉස්ලාම් කරගෙන එකලේක් ෆානගේ දවවත කබූල් කරමු කශීගෙන් වේ එකලේක් ෆාන වඩාගෙන මේ තෝයිෆ මක්කාය පුර පොට තකුලිෆ එකලේක් ෆාන ජෙහි වඩාගෙන මේ තෝයිෆ එකලේක් ෆාන විදාලවනි තිමන් කලේගෆාන තෝයිෆුන් එජෙහි වඩාගෙන නෙවි තක්ලිෆ් තිමන් කලේෆාන හඳුමෆුළු නැති වඩානු ගන්නවය එකන්ත එකලේගෆාන ෆෑම්පුළු සහම් කොල්ලෙවුන එකලේගෆාන ෆෑම්පුළ තදු ඉහ්සාස වඩායන් කලේෆාන ඉෂින් නවාර් ෆහතුන් අස් මීස් තකම කලේෆාන කොලන්නන් ගවන් අනක්කා සිංගාර් උඩකුදින් ලව්ව හිලෑන් එකලේගෆාන ඔයාගේ තෙලු මලායිකෙබ්බේ කලම් වඩාගෙන අසාබුගේ මලායිකෙබ්බේ කලම් එකලේෆාන ගරහ වඩායන් දන්වන් ඒ අල්ලාහ් ගරසූලායි amru kurawwar mi defar bada demedalla huri ham fittala wahuri mi defar bada demedalla amru kurawwar kalefa ekalefan ehen vidalan ekalefan vidala kike ekashigin ve allah subhanahu wa taala eba mi hunge sulbun allah alakon kuraba yakune ruvuma allah subhanahu wa taala ekashigin ve allah subhanahu wa taala eba mi hunge sulbutakun allah alakon kurana ba yakune ruvuma timanna beenumen nuweeti gote den allah duwa korawani allahumma hdi qaumi fa innahum la ya'lamun ඒ හදාවට ස්කලා කෝයි තිමන් කලේ ෆාන ගෝම් ගේ මිස්තකුණන් හිදායත් දක්වාශය එමිහුණන් අදිහම නේගෙනීය අදිහම නේගෙනීය එකලේක ෆානුගේ හන්දර්දිය කලේ ෆානුගේ උම්මත එහෙම මී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රසූ එහෙම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ රිසාලතන් අල්ගොනමගේ වජිහේ ඉමාම්වා අල්ලාහ් මේ කුරබනි තියබෑමි හුන්ගේ තෙරෙන් එබැහි කුරයිෂ් වන්හාගේ කුරයිෂ් වන්හායි තියබෑමි හුඟ ගාතර රසූලක වඩාගෙන් ෆිය අල්ලාහ් මෙහි කුරබන් එහෙම ඒ රසූලාගේ රිසාලේ තංගල වඩ මෙන් එබජිහෙ ඊමාම් වා දැන් අල්ලාහ් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ රිසාලත හෙකිදිනු මගේ මානේ කියස්ලු කොබෑ අල්ගොණ මෙති මුහම්මද් රසූලුල්ලාහ් කියයි හොරි හැම බාෂදන්න මුහම්මද් රසූලුල්ලාහ් හොරි හැමෙන් එබ කියයි එකම රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුන්නතෙන් හැම අන්නේරන් ඒ ෆුරස්සාර කුරේ එය ෆුරගස්ද ඒ ෆුරගහන් එබැ ඉල්ලාර කොළුෆයින් ජහා එබැ ඒක හුරිහාබේ ෆුලුම් වස් මිසාලකම් මයි කුදරු ගස් තිබේකම් ක රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම සුන්නත තියබෑ මිහන් තබාර ඛුතුබාත හුගයිස විදාලවනි තියබෑ මිහන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම සුන්නත තබාවර් ඒකම අලුගණ මෙනක තබායන් නොවේයක අෂහදු අන්න මුහම්මදර් රසූලුල්ලාහි බකියා කොම්මේ දුවහක් වෙත ෆහරක් කොම්මේ මීහකු දැන් දොගුහකි දිනුම කි කොන් කාලකමේ වරන්නු බෑ කම දොගු හැකි දොගු හැකි දිනමකි යයි ගියාමෙත් දොහගේ එම්මෙ ගදෆදා ආසාවලු බෑ මිහුගේ තෙර ගෙහිමනේ දොගු හැකි දේ මියු එම දොගු හැකිනු දෙම් විය වැස්මියක් එහෙම බිම බලම් වී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රිසාලතන් කිකීමකි කොබෑතෝ ඒක මානෙකි කොබෑතෝ ව අන් ෂහාදතු අන්න මුහම්මදර් රසූලුල්ලාහ අමකර මුහම්මද් ගෆානේ අල්ලාහගේ රසූලා කමං හැකියුම් හැකිවමේ මිහෙම් බුනුමුගේ මානෙකි හයි ගතෝ කොබෑ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ රිසාලතන් හැකිදිනුමුගේ මානයකි මෙතින් බයන් කරවනි තෝඅතුහු ෆීමා අමර් <coughs> එකලේගෆාන අමරු කරවි කන්දතහ කියමන් ගතුම වතස්දීකුහු ෆීමා අඛබර් එකලේෆාන ඛබර් දෙවි කොම්මෙ කමෙ තෙදු කුරුමා වජිතිනාබ් මා නහා අන්හු අධි එකලේෆාන මනා කරවි කොම්මෙ කම කුන් දුරුමා වසජර් එකම මනාවේ ගතුම් වඅල්ලා වඅල්ලා යුබදල්ලාහ ඉල්ලා බිමා ශරා අදි අල්ලාහ ekaleege faanu shar'u kurevvi gotam menui Allahan alokannu kurun ni rasulullah sallallahu alaihi wasallam risalaten hekidinu maki ekaleege faanu amur kurevvi gandattaka kiyamanteriyuma ekaleege faanu khabaru devvi komme kame tedukuruma ekaleege faanu mana kurevvi komme kamakun durwe manave gatuma ekaleege faanu shar'u kurevvi gotam menui Allahan alokannu kurun mi shahadatu alla ilaha illallah den huri habe mi shahadatu anna muhammadar rasulullah ඒගේ මාන එම හුරිහා බේෆුන විශ්නම් වි මිකලිමාගේ මාන ලා ඉලාහ ඉල්ලල්ලාහ් ගේ මාන ඉතර රියකු එත වාහකෙ දෙකේ ජී කලිමා බෙහෙගොතු මි මුහම්මද් රසූලුල්ලාහ් යන් හෙකි දිනමකි රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම ගේ රිසාලතන් හෙකි දිනමුගේ මාන එකීමි එහෙන්නුනි වානි ඒනගේ හෙකි දොගු හෙක්කක වානි දොගු හෙක්කක වෙජ්ජියා ඒන ගියාමි දොහක අල්ලාහ් සුබ්හානහු වතාලා එන අසාබ දෙවාන දොගු හැකි දීවියා බොඩු එම්මේ බොඩ තිෆාෆ්තා හොගේ තරන් එනයි වදුනි දොගු හැකි දීවියා මිදියේ ශහාදතු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ් දෙහිම මිහා හිසාවම් මියදු මි මි වාහ කොළ නිම්මාලාන ඊය තෆ්සීරු බය තෆ්සීරුන් අවස් මින්වර නොකියුමා එක මියදු දැන් තෆ්සීරු ෆරහාන් أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الذين كفروا سواء عليهم أأنذرتهم أم لم تنذرهم لا يؤمنون كريد وهو أرغونا من بيان كري مؤمننا إبامهم كصفة بأي صفة ඒ අල්ලාහ් සුබ්හානහු වතාලා කීතු කුර්ආන් ෆට්ටවා ෆමිවනි මුමිනුන් ඉන්සානුන් තිම්බයක بس إنسان බෙහෙගෙන් මෙවනි තිම්බයක එබ්බයි කී මුමිනුන් අනෙක් බයකි කාෆරුන් තිම්වන බයකි එදෙමෙ දුගාවා බයෙන් ඒ මුනාෆිකුන් එම අල්ලාහ් සුබ්හානහු වතාලා මුමිනුන්ගේ වාහක මුමිනුන්ගේ වාහක අදී එබෑමිහුන්ගේ බය සිෆතන් අල්ලාහ් සුබ්හානහු වතාලා එමෙ ෆරතන් බයන් කරවි දෙන් එකලාගේ බයන් කරවණී කාෆරුන්ගේ බය වාහක කාෆරුන්ගේ බය වාහක අදී එබෑමිහුන්ගේ බය සිෆත අල්ලාහ් සුබ්හානහු වතාලා කීතු කුරාන් ගම හිකුරන් ඉන්නල් ලදීන කෆරු සවාඋන් අලයිහිම් අන්දරතහම් අම්ලම් තුන්සිරුහම් ලා යුමිනුන් කාෆරු මිස්තකුම් කුෆරුග කුෆරුගේ තෙරය රංගලක් ගෙමිපතිවි මීහුන් කාෆරු මීහුන් එමීහුන්න හමහම වෙගෙන් වේ සවාඋන අලේමන හමහම වෙගෙන් වේ අන්දරතහම් කලේ කෆාන මිහුන්න නසීහි දෙව්වියස් අම්ලම් තුන්සිරුහම් අදි නසීහි නු දෙව්වියස් හමහම එමිනු ලා යුමිනු ඊමානෙන් වානේ මීහුන් එකලේෆාන අබදුස් දහිවති වඩාගෙන ෆවණී මක්කාගේ බොඩ බොඩ තින් ඉස්ලාම එකම කො එම්මෙ ෆුරතම කරීෆාන ඊමාන් වඩාගෙන නිකම් බය මක්කාගේ මේ දෙරණ නිකමෙතින් මක්කාගේ මේ දෙරණ නිකමෙතින් කරීෆාන නම් ඊමාන් වඩාගත් රසූලුල්ලාහ සම හදීස් ෆුරකන්නේ බදා අල් ඉස්ලාම ගරීබන් වසයඋදු ගරීබන් ෆීමා බදා ෆතූබා ලිල් ගුරබා සම හදීස් ෆුරකමන ඉස්ලාම් දින් ෆෙරිෆවනි වර බීරට්ටි ගොතෙක් ගයේ අදී ඉස්ලාම් දින් එමුරි දානීවස් බීරට්ටි ගොතු ගයේ ಬೀರಟ್ಟೆ ಹೆನ್ನ ಬಾಜ್ಯರಿಕಂ ಒಟ್ಟೆ ಬೀರಟ್ಟೆ ಹೆನ್ನ ರೇ ಇದಾಳವಿ ಇಸ್ಲಾಂ ದಿಮ್ಮತಿಯ ಸಾಬಿತು ಯತಿಬಿ ನಿಕಮೆತಿನ್ನ ಎಮಿ ಹುನ್ನ ಬಾಜ್ಯರಿಕಂ ಒಟ್ಟೆ ರಸೂಲುಲ್ಲಾಹ್ ಸ್ಮಾದಿ ಸುರುಗವನ ಇಸ್ಲಾಂ ದೀನ್ ಪ್ರಥಮ ಫೆರುನಿ ಹುರಿಯಾ ಬೇಫುಲ್ನ ಸಿಂಗೇನ ಸಿರತು ಅಡ್ವಹಾಲಿಯ ಸುರಿಯಾ ಬೇಫುಲ್ನ ಸಿಂಗೇನ ವರನ್ ನಿಕಮೆತಿ ಗೊತೆಗ್ಗಕಂ ಅಳುಂ එමෙ ෆුරතම ඉස්ලාමම් ෆෙට්ටේ ඉස්ලාම් ෆෙට්ටේම එමිහුන්ගේ සාහිබාන් එමිහුන්ගේ වෙරින් අලුන්ගේ වෙරින් එමිහුන් එයාලුන්නක් කුරි අනියාතන් හොරියා බේෆුල්න සෙන්ගේ එංගේ වඩා ගන්න ආන කන්නේගේ බිලාල් රදියල්ලාහු අන්හු එකලේක ෆාන කියසේ මිහෙක්ගේ අලේ ඒ සොෆ්වාන් බුන උමයියා කියා මිහෙක්ගේ අලේ බිලාල් බුන අබි රබාහ් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මිරාජ් අරා වඩා ගන්න වේ රේග එකලේක ෆාන වෙදි වඩා ගන්නවා කොම්මේ ගඬවරකුම් ස්වර්ගයේ එකලේ ෆාන වෙදි වඩා ගන්නවි කොම්මේ ගඬවරකුම් බිලාල්ගේ ෆානගේ ෆියාලුගේ අඩ ඉවඩා ගන්නයි මිරාජ්ගේ රේගා එහා මායි බේකලේ ඇෆ්‍රිකා බේකලේ හබුෂ්කරාගේ බේකලේ කලේ ෆානකි එකලේගේ ෆානන් ඒන ඒ අනියා කුරවි වර මක්කාග ඒතාංග ඉලාහිකු හූනු තනෙන් එතනකි හූනු ගදයිරු හිලතකු තෙර කිහා හූනුවාන හිලතකු තෙර හිලතකු තෙරෙන් හුස් ගයා හදාෆ එකලේ ෆාන යොන්නනි බව ආදී වරුන් වේගෙන් කලේ ෆානුගේ මේ ෆුළු මච්ච හූනු හිල අරුවා බවවන්න යano se kale fanu dan ahadun ahadun allah ekkawanta ekkawanta etimanne kale ekalaange evves farata sharikunu qur'ana me islam din ferifawani mifada biratte gotegga warad derani kameti gotegga islam din ayi furatama feshigen rasulullah sallallahu alaihi wasallam masahi kurevi makkage bodu bodetin islam veto ekama ko mihun nuwe islam emihun na khassa majlis tan hadam vese kale fan edi wadagen ekan allah mana kurevi එමි හොන්න වකි ખાસ ගදර කලේෆාන් නුකරවාෂ කලේක ෆාන් ගදර කුරවාෂ කලේෆානා එක්වේවා මුස්ලිමුන්න මුමිනුන්න එයි එමි හොන් නිකමෙතින් කමුගා වියස් එකලේක ෆාන් වර උම්මීද කුරව්වි මක්කාගේ බොඩ බොඩ තින් ඉස්ලාම් වේතෝ කලේෆාන් දුආ කුරව්වි අල්ලාහ් සුබ්හානහු වතාලා ඒරු මක්කාගෙන් මේ බොඩ තින්නම් මේ උලනි ඔමරුගේ ෆාන අබූ ජහුල මේ එම්මේ බොඩ තී දෙමියෝ මක්කාගේ ඔමරුගේ ෆාන අබූ ජහුලා උමර්ගෆානල් ඉස්ලාමෙන් ඉස්ලාම් දිනක එම්මේ අදාවයිත්තරි එකක් වෙයි උමර්ගෆානක ඉස්ලාම් දින එම්මේ අදාවයිත්තරි එකක් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දුවා කරවි අල්ලාහුම අයිස්සල් ඉස්ලාම බි අහද් බි අහදි රජුලයින හබ්බ ඉලයික අමර් ඉබ්නු හිෂාම් ව අමර් ඉබ්නු ඛත්තාබ් ඒ අල්ලාහ මේ උමර් ඉබ්නු හිෂාම් අබූ ජහුලා උමර් ඉබ්නු ඛත්තාබා දෙමිහුගේ තෙරෙන් අල්ලාහ් රුහිවඩිගම් ව අලකන් හිදායත් දක්වා ආශියේ ඒකේ zariyan එදවිහුම් කුර මිහක්ගේ zariyan ඉස්ලාම් දිනා ඉස්සෙත් දෙවාශිය දැන් අල්ලාහ් ඉරාද කරවි උමර්ගේ ෆානන් හිදායත් දෙක්කේවම උමර්ගේ ෆානන් හිදාය ලිබි අඩා ගතිය දෙමිහුන්ගේ තෙරෙන් අබූ ජහලු දියයි හැම එනගේ කිබුරවරි කමා එකු මර්වගෙන් එන දිය බදුර හඟුරාමගේ දොහ එන මර්වේ කුඩ කුජ්ජකු කුඩ දෙකුදින් එන මරා මරා ලිමස්මි හංජර් කොප්පාලි එනගේ කුඩ දෙකුදින් මුආසා මුඅවිදා දෙබේ කලු ඒ වගුතු එන මර අර ඔයගෙන් එන කීක එකංගේත කී එනබුනි සුබ්හානල්ලාහ් තිමන්න මියොම් මරාලි කුඩ දෙකු දින්නේ එමිහුන් ගෙතරම් බොඩු මිහක් වාස් තිවන්න මරාලිනවා කිහාරං අලෝ කිහා නිකමෙති කමායක වේ තිවන්න විදනි ආදාගේ දෙ කුඩ කුදින්නේ තිවන්නේ මරාලි ඒකතරම් බොඩු දෙමිහක් වාස් තිවන්න මරාලිනවා කිහාරං අලෝ කොම්මයාගස් ඉස්ලාම් දින් ෆෙරුනි වර බීරට්ටි කමායක අදි රසූලුල්ලාහ හදීස් වල කුරාන ඉස්ලාම් දින් නිමිගෙන් වෙස් දානි බීරට්ටි කමායක ගාය මෙහාර වලගම නම් ෆෙන්න ඉස්ලාම් දීන් බීරට්ටි වෙෆාවා වරු හැම එකනි දුනියේගේ ගිනේ මුස්ලිමුම් යතිව ඉවරු මදෙන්නුනේ දුලුම් මුස්ලිමුනේ කියා කියා බයක් දුනියේක එකම කාෆරුන් ඇති මුස්ලිමුගේ මතීග එකම ඉස්ලාම් දීන් හග්ගවතුගේ ඉස්ලාම් දීන නි ඉස්ලාම් දීන වනුම් හග්ගවගෙන් වාගතුගේ ඉස්ලාම් දීන වදිජ්ජනම කාෆරුන් නම් එහෙන් තිබෙවෙනත ඉස්ලාමුගේ මතීග කාෆරුන් අලවතිවාන් ජිහේන මුස්ලිමුගේ කුරිමතීග මුස්ලිමුන් හග්ගවතුගේ මුස්ලිමේ ගොතුගේ තිබි නම එක මුස්ලිම් බේන්මෙන් නුවේ ගොතක තිබේ එක මුස්ලිම් බේන්මනි නමුග මුස්ලිම් ගොතුග තිබෙන් හුරිහා අමලෙක් පුරන් ජෙහනේ මිහුන් කුරා අමලත හුරිහා කම එහෙම මෙ මියදු කාෆරුන්ගේ තෙරේගේ එබ තිබ්බේ එතන් එතන් මිලියන් බයෙන් ඉස්ලාම් දින් දිරාසා කොග්ගෙන් තිබි ඉස්ලාම් දින් කියවගෙන තිබි මුස්ලිමුන්න කන්නේගේ මිහුන්න ඒගේ වරකන් ඉස්ලාම් දිනේ මුස්ලිමුන්න කන්නේගේ ඒකතරම් බය මිහුන් තාකුරීර බකුර ඉස්ලාම් දිනක මවුදූතක එමිහුන් හෝදා ෆහුර ඉස්ලාම් දිනා බෙහෙ ගොතුන් කන්තත්තා ekamaku muslimuna kannege egen mihaka dini gotun e islam dinuga mi kam mihen oti kihenenge bona fiya jawabu de ebege mihun kafarun mitwe amerika mihun kafarun amerika ge mihun be jawabu de kiwe ta madrasata hoge ba mihar kiyawade islam di islam no e islam din mihun kiyawade ne ki kuna islam din jessuma jessun kuran islam din jessun kuran mihun islam din kiyawane ekamaku mihun enge emena suwal go fe mihun bona kale mihun dinu goti mihene tikanta tikantan goti mihene එක මුස්ලිම කා සවාල් කොබ්බර දීන මිකන් ඔති කිහි නැත්තෝ එහෙන කන්නේ කෙන ජවාබ දෙක එම එමීහුම් මා මොළො එහෙම අලුගණ මෙ මිති මුස්ලිමුන් නේ කියන්නේ ඉස්ලාම් දීන් බීරට්ටි ෆෝ වර් එගේන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මේ හදීස් වල තේදුකන් මුරිහා බේෆුල් නවසෙගේන රසූලුල්ලාහි සම හදීස් වල කරවණී ඊමාන් කම් ෆහු සමානුක මදීනා අධ්‍යමි ගන්නන් හැම එකනේ මදීනාක ඔන්නාන ඉස්ලාම් කම් ෆහු සමානුක රසූලුල්ලාහි සම හදීස් වල කරවණී ඉන්නල් ඊමාන ලා යරසු ඉලල් මදීනති කමා තරසුල් හයියතු ඉලා ජුහුරිහා ಫಹುಜಮಾನುಗ ಈಮಾನ್ ಕನ್ ದೆಮಿಗೆನ್ ದಾನೆ ಮದೀನಾಯ ಹರುಫ ಏಗೆ ಹರದ್ ದೆಮಿಗನ್ ನಫದ ಏಯ್ ಮದೀನಾಂಗ್ ಇಸ್ಲಾಂ ದಿನ್ ಫಾಳುಯಿ ಇಸ್ಲಾಂ ದಿನ್ ಅಲುಂ ಅಮುರ ದಾನಿವಸ್ ಮದೀನಾ ರುಜುವಾನ್ ಫಹುಜಮಾನುಗ ಎ ಮದೀನಾಗೆ ಎಮೆ ಫಹುಜಮಾನುಗ ದುನಿಯೆಗೆ ಹುರಿ ಹಾತನೆ ಫಸಾದವೆಗೆನ್ ದಾವಗುತುಗ ಮದೀನಾಗೆ ಒನ್ನಾನಿ ಇಸ್ಲಾಂ ದಿನ್ ಇಸ್ಲಾಂ ದಿನ್ ಬೀರಟ್ಟೆವೆಗೆನ್ ದಾನ ಅದಿ ದುನಿಯೆಗೆ ಯಾಮೆ ವಾನಿ ಎಮ್ಮೆ ನುಬಾ ಮಖಲೂಗುಂಗೆ ಮಚ್ಚಾ දුනිය ගියාම එවානි දුනිය ගියාම එවා හින්දු අල්ලාහ් දුලුන් කියා එවස් මීහා කුමි බිම්මති ගනු තිබේන අල්ලාහ් දුලුන් කියා අල්ලාහ් සුබ්හාන වතාලා හුරිහා මිතාංගමි බිම්මති ගවා හුරිහා මායින් එච්චන් උෆුල්ලවාන ගුරුවානෙන් නොන්නාන් ගාබතුල්ලාහි ගෙෆුලෙන් නොහුන්නාන මීන් එවස් එච්ච බිම්මති ගන නොන්නාන මීස්තකුන් ජනවාරුන් උලේ ෆදා බිම්මති ග උලමුන් දාන ඒ වගතු කියාම ගායමානි අල්ලාහ් කරා ඉන්නල් ලදීන කෆරු සවාඋන් අලයිහිම් අන්දර්තහම් අම් ලම් තුන්සිරහම් ලා යුමිනූන් කාෆරුන් ඉස්තකුන කලිෆානු කිතම් මෙ නසීහත දෙවියස් නුදෙව්වා හුට්ටස් හාම හාම ඊමාන නුවා නෙමියම් ඒ කලිෆාන් ලාහු දහිවති වඩාගෙන මේ ඉස්තකුන් ඉස්ලාම් වඩාගතුමා ෆලඅල්ලක බාඛිඋන් නෆ්සක අලා ආසාරින් කලිෆාන් අල්ලාහ් මේ කරවන්නේ කලිෆානුගේ නෆ්සු හිතාමන් ගොස් හලාක් වා ෆදේ එමිහුන් ගේ ෆහතුන් එමිහුන් ඉස්ලාම් නුවේගේ නුවාතිවේ එමිහුන් ඉස්ලාම් නූමුගේ සබබුන් කලේගෆානු හිතාම ගොස් කලේගෆානුගේ නෆ්සු හලාහ කොල්ලා ෆදමි එකලේගෆානු මිස්තහුන් ඉස්ලාම් නුවාති හිතාම කුරවවා වරු අල්ලාහ් කරනේ කලේගෆාන බෙහෙ කමෙන් නුන කලේගෆාන වති තිමන් අල්ලාහ්ගේ රිසාලේ ෆෝර් කොද්දිනුමේ එනි මුනිය කලේගෆානුගේ zimmma ඩියුටි නිමුනියේ දැන් තවෆීකු දෙව මානු දෙවමුන් ඇතිමන් අල්ලාහ්ගේ කමකේයි එයා හුළු වෙරින්න ඉස්ලාම් දීනුගේ අහුළු වෙරින්න එකන් ge timan allah ge kameke e ahulu werinna islam diinu ge ahulu werinna ekan ekamuge ahliyatu hurimi hunna timan allah hidayat dakkawaname adiye hidayat ga ahlwer kan nemmi hunna hidayat timan allah no dakkawaname den allah ya kuramani ختم الله على قلوبهم وعلى سمعهم وعلى أبصارهم غشاوة ولهم عذاب عظيم එමුණන් හිදායෙන් නුලිබෙන් වි කිව කලේක ෆන් නසෙහෙන් බදෙව්ව ඒ නසෙහතුන් කීවෙ හේ මෙහුණන් අසරණු කුරණි කලිෆන් නසෙහෙත් දිනස් නුදෙව් දිව්‍යස් නුදෙව්‍යස් එමුණන් හම හම ඒ කීවෙගෙන් ඒග සබබකි ඛතමල්ලාහු අලා කුලූබිහිම් අල්ලාහ් තාලා වනේ බෑමියුන්ගේ හිතහුග සික්ක ජස්සවෑෆ වඅලා සම්ඉහිම් අදි එමීහුන්ගේ කම්ෆිතහුග ස්වනි සික්ක ජස්සවෑෆ වඅලා අබ්සාරිහිම් ගිෂාව අදි එමීහුන්ගේ ලෝතකුමති වනි ෆර්දාලේ ෆහග්ගෙන්නු ෆෙන්නාන් වලහුම් අදාබුන් අදීම අදි ගියාමෙද්දහුග එමීහුන්නන් හුරි බොඩුවකින් වා ගතෆදවකින් වා අසාබේ දැන් අල්ලාහ් සුබ්හානහු තාලා එබෑමියුන්ගේ හිතහුග එමනි සික්ක ජස්සවෑෆ දැන් මිසාලක සුවාලෙන් හිප්පුලන් අර වැඩයන් ෆානේ අල්ලාහ් එමිහුන් නම් අනියාවෙර විනුන් හේ සුබ්හානල්ලාහ් අල්ලාහ් සුබ්හානතේ එවස් ෆරාතක අනියාවෙර නුවේ අල්ලාහ් කරවනි වමා ظලමහුමුල්ලාහ් වලාකින් අන්ෆුසහුම් යظලිමුන් අල්ලාහ් එමිහුන් නම් අනියාවෙර නුවේ එකමක හුදු එමිහුන්ගේ අමිල නෆ්සුත කරේ එමිහුන් අනියාවෙර වී එමිහුන් හිදායත් බේනු නොවි හිදායත් බේනු නොවිම අල්ලාහ් සුබ්හාන වතාලා වතරකහුම් ෆී තුගයානහිම් යඅමහුම් අල්ලාහ් සුබ්හාන වතාලා එමිහුන් මග්ෆුරතුම්ගේ තෙරය egoim mi gotan uluma du kollevi Allah subhanahu wa ta'ala ei ebamen hidayate beenmen nuwe miya to algonu en teren kitam miya mi kuda kuda mi iskole miya bodu abadi rahuga kuda kuda mi iskole miya timi hidayatu ge rasul Allah rasulullah sallallahu alaihi wasallam ge mi nas bas bas kolo essew mattaka wadagen titti tibbe miya bodu abadi kuda kuda mi iskole anebba mi hunkoba එවි හම් බේන වෙන්න වෙහෙවෙච්චන් අඩවහාක හෙවෙච්චන් අඩවහම් බේන නොවීම අල්ලාහ් සුබ්හානහු වතාලා මේක හිතවුවා සික්කජස්සවන් දැන් එමිහුඟ හිටවුග හිසික්කජසේම මිවනි කියන කිතම්මෙ හේඔච්ච එමිහුණ කියාදිනස් නොවිස්නේ කිතම්මෙ හේඔච්ච කියාදිනස් මතින් බයක ෆෑබියස් එමිහුණ ෆෑබියස් එමිහුණ විස්නාද ගබුලන කුරාන් මක්කාගේ මුර්ෂිකුස් මිබුණනි කීකේ හර්මෙන් බේනමන් නුන ඉන්සානකු රසූල කොමාගේ ෆොනුවමක එක් ගොතකස් කම කුණ දාන ඉන්සානක් වයස් ගන්න අහර්මගේ තර රසූල කම ගන්න රසූලෙක්ගේ ගොතු ගන්න ජෙනමලායිකත් එක එමිහුණ මිබුණන්නේ අල්ලාහ් තාලා වහි කරවණි බිම්මතිගේ මලායිකතුන් දිරි උලේ නම තිමන් අල්ලාහ් රසූලුන්ගේ ගොතුක ෆොනු විහි මලායිකතුන් නේ බිම්මතිගේ තිය උලනේ ඉන්සානුන් නේ මලායිකතක ෆොනු වාෆියා ඉන්සානුන් එමිහුන කෑරිවාන තබිරුම් මලායිකතක වඩාගෙන ෆියා අන්න ඥාන ජන ඉන්සානේ ගොතුක නරපණ ති ඉන්සානේ මලායිකත් දෙකේ හැම සිෆ ෆොලු ගාසියා මිස්තකුන්න බිරුම් එබේ කරන කෑරිවා කන්නු කරනේ හා බොඩ තිබෙන් එබේ කරුණාගේ রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম দে ফাহর জিবরাইল আলাইহিস সালাম কলিফানুগ ফুরিহম সিফা ফুলুগ দেখে වඩාගෙන නෙවි ඒ ফাহর হিরাফার বাদা হিরাফার বাদা হোলা ক্যারিং আনে ফাহর মিরাজ রা වඩාගෙන නෙවි রেগে উডুম හිරාෆර් බද කෑරෙන් කලිෆාන දෙක වඩාගෙන ඉදෝස කලිෆාන හේෆුන තිකෙන් වෙට්ටි වඩාගති කලිෆාන බොඩකම මුළු උදරස් තබ්බෙදි ෆෝති මුළු එක්ක ජිබ්‍රීල් අලයිහිස් සලාම් මුළු උදරහක ජිබ්‍රීල් මුළු ජිබ්‍රීල් මෙති එකලිෆාන හේෆුන තිකෙන් වෙට්ටි වඩාගත්ත හැම එකතන් උඩුග එකලිෆාන තිකි වඩාගෙන නෙවි මී අදි අල්ලාහ්ගේ රසූලා එකලිෆාන ගාත ජිබ්‍රීල් අලයිහිස්සලාම් අබදු වෙසබ වඩාගන්නේ එකම කින්සාන කිසිෆාක වඩාගන්නවන්නේ එකලේගේ ෆාන හේෆුන තිකෙන් වෙට්ටේ ජිබ්‍රීල් අලයිහිස්සලාම් ෆුරියම සිෆාක සිෆා ෆලුග ෆෙනි වඩාගතීම දැන් අදි ආමු ඉන්සානුන වානි කිහිනෙබ්බා එහෙම බලනි මලායකතුන අන්නංජියේ අල්ලාහ් කරන මලායකතුන් අයකසෙමිහුන් ඊමානන වානි උඩුන් මිහන් දොරෙන් හොළුවිෆා ඒ දොරුන් එමිහන ෆෙන්න ගොතම් මිහන් ෆොතෙන් අයස් එමිහන් ඒ ෆොතකන් ඉමානවාට හැම එහෙම යන අල්ගොන මගේ තේරේක හැම ගුරුවානා සුන්නතුන් හැම රීතිකොම් මේ බයන් කරවෙනි දීනුගේ මස්සර තහ බයන් කරාර පුරණ එහු ඒ ගොතර අරම කුරාන අහරම කුරාන හැම කුරින් කුරි ගොතර ඒ ගොතේ රංගලියාම බදලෙන් නොකුරේ ගුරුවානා සුන්නතුම් යො දෙකෙවෙනි මී මී මී බාවාලේ මී දීනුගේ සිෆයක අල්ලාහ් බාවාලේ වෙච්ච කිමියේ දැන් මියත් තබානුවේ කොහොමද තබාවන්නේ කොන් ඉස්ලාම් දින ඔති මියත් තබානුවේ මේ ඉස්ලාම් දිනකි ගුරුවාන් කීර්ති ගුරුවාන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සුන්නයි හැම වෙනනි ආහාරයෙන් තියදි තිහෙන් ඔතකස් මෙයාර මේ බුණයනි බයි මිහුන් කාරක රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කන්තක් කරවි මිහෙන්නේ ආව බුණාර මේ බුණනි කීක අදි රසූලුල්ලාහි සල්ලම් තිහෙන් කන්තක් කරවියස් වියස් ආහාරම මිහෙන්නේ කන්තක් කරාන මේ කීක මේ බුණ වෙන්නේ රසූලුල්ලාහි සල්ලම් රිසාලතන් එන ඉන්කාරය කුරි කොෆියගේ සසායකි කොබෑ එම අලගොනම විෂ්ණම් මිකන්තත්තක මී ආකන්තත්ත කියන උන මී සාස් දෙක ආහාර කුරින් බයම් වෙහුරි කන්තත්ත මී නිහාරු මී අලගොනම ගෙතරන් අදි අන්නම් වෙරි කිරියා ශුකුරු කුරම් වෙජ්ජ අල්ලාහ් සුබ්හානහු වතාලෙන් අලගොනම ඒ කුරි මී ගෙච්චන් ඇස් වෙන්නේ ඒ හිසාබක මීක 4 4 ඉෆෙන්නේ ඉස්ලාම් දිගේ බාවාලේ වුණු සරහද්ද මීක 4 ආෆෙන්නේ කුරියකු මේ අන්නනියෙන් මේ කෑරි අවට්ටරි ගාමතකු මේ අන්නනි ෆොයිෆ් ෆොතාච්චි එතන්තනු එතන්තනු මීහුන් ලියෆහුරි ෆොයිෆ් ෆොතාච්චි ආසමියෝති දිවේ රාජ්‍ය echi kiyan algonma mitibi e khurafik echi tan emihun elie foin echi ta india mihun lie foin echi tan algon kiyage mitibeni deb mi bunani mi fahun mi qur'an tafsir rasulullah sallallahu alaihi wasallam sunnai foi takachi mitanan ama ti aichi ta bala mi furatama garnu gali e fahuri echi se divih rajya forafa nun e dalilen kore aichi aichi hi gotu gabu maka දිවහි රාජ්‍ය ෆෝරා ෆනුන් ඒ දිවහි රාජ්‍යන් ඒ නසීබු ලිබිෆනති කුරීග මිහාර දැන් නසීබු ලිබුනීම අල්ලාහ් ශුක්‍ර අදා කරන් ජෙහෙන මිහාර මිහාර අල්ලාහ් සුබ්හාන තාලාගේ කීර්ති කුර්ආනක මාන ෆෙන්නම් මෙහෙරි කුරීග මිහුන් අකීදා ඔන්න ගොතකි මේ කීර්ති කුර්ආනක මාන එයි එගේ එච්චනෝ ඒ හැම එකන මිහුන් උරාරවාල මිහුන් බොස් දීෆ බාවන් ජෙහෙච් ඒක මාන එගේ එච්චනෝ ඒගොත බුනේ ෆේ බහරි කුරීග එදුරු එදුරු බෑ මිසාරක එදුරු දාතා ගුරුවන් කියවන් එමිහු එමිහු දැන් ඒ එම්මෙ මොළ මිහුන්න කියමිහු අලුගණුන් දෙහි ගොතු ගෙමෙ මොළ මිහුන්න කියමිහු ගුරුවන් කියවැර දෙම්මෙ උලේ මිහු කුඩ කුදින්න එමිහුගේ බුණනි ගුරුවානුගේ මානෙන් නොවේ හියවානි කියන ගුරුවානුගේ මානෙන් නොවේ ගුරුවාන් මි බාවාලි වි අල්ලාහ් සුබ්හානහු වතාලා අලතකුන හිදායතෙක් ගොතුක මි ගුරුවාන ගොෙන් එච්චන් අමල කුරන් ඒ අංගවනි අල්ලාහ් සුබ්හානහු වතාලා දැන් ගුරුවානුගේ මානෙන් නැතිය කියන හදාන අධිකිරියා මිස්තකුන මේකනේ ගුරුවානුගේ ආදි මාන එබෝතේ එබෝතේ මානා miharu mistakun mi engen veri kuriga mistakun aqida ge oiggo mi qur'an ko maana evs nei e hisab go tibi kuriga muslimu dive hinge terega ema miharu algon nam mi tandur olum filam mi dani tandur olum filam mi dani ekam hitama ki waha ki mikam es beenu mi wani madubai ke enta waane allah subhanahu wa ta'ala ki ගියාමෙත් දොහක ආදම আলাইহিস සලාමගේ වහී කුරවේ ආදම আলাইহিস සලාමෙන් නරකවන්තවරින් වකි කුරාශ නරකවන්තවරින් වහී කුරාශ ආදම ෆාන දන්නවනේ කි කේ අල්ලාහ් කිතහුන් කිතන් හේ අල්ලාහ් කුර්ආන කොම්මෙ එන්හා හකුන් වස්තේ කන වදිහනවා එන් නරකයස කොම්මෙ එන්හා නොස්තේ කන වදිහනවා එන් නරකයස දෙග හැමීම මුස්ලිමුන්නේ කියාගේ මිවුල එම්මෙ ස්වර්ගෙ වන්නානේ නම කොම්මෙ හා හකුන් වස්තේ කන වදිහනවා එන් නරකෙද්දී ඇස්තා හොඳාන එහෙම වාගේ මුස්ලිමුන්ගේ නමුගේ අදි තිබ්බස් මොනාෆිකුන් එමිහුන් තිබි මුස්ලිමුගේ නමු ගාල ගොනවන්න පුර ගින අමලුවස් එමිහුන් කුරි නමාදමා ගිනන් කුරි රෝදමා කිනා හිෆි ගුරු අම්මා කිනා කියව හජ්ජුස් වේ බරාබර මුනාෆිකුන් එකම අල්ලාහ් සුබ්හානහු තාලා නරකයාගේ එම් අඩියන් එමි හොන් ලෙබ්බි නරකයාගේ වේ හයිබ්බා ලහා සබඅතු අබ්වාබින් නරකයාගේ වේ හයිබ්බා ලිකුල්ලි අබු ලිකුල්ලි බාබින් මින්හුම් ජුසුම් මක්සූම් කොම්මෙ බයක නරකයාගෙන් කොම්මෙ බයක වේ කණ්ඩ එලිගෙන් බයක අල්ලාහ් මුකරර් කරබෑ ඒගෙන් මේ අඩී බෑග මුනාෆිකුන් තිබී ඉන්නල් මුනාෆිකීන ෆි දර්කිල් අස්ෆලි මිනන් නාර් මුනාෆිකුම් වනී නරකයෙන් මේ අඩී බෑගය එම්මෙ මතී බෑග නරකයෙන් මේ ලුයි ලුයි අසාබකි අලිෆානු ගෆාවාන එෆාවානන් අරා හුන්න මිහාගේ සිකුණි හුන්නනේ අබදු කෙකි කෙකි සිකුණි ඒන තසවර කුරා කුරා තසවර එන බල ඒන තසවර කුරේ මිය වුරේ බොඩ අසාබෙන් නරකයෙන් නුවාකම ඒන තසවර කුර දෙන් නරකයෙන් අඩී ගවාමි හුන් ගහාලකි කොබෑ මුනාෆිකුන් මුස්ලිම්ගේ තෙරේගලුන මීහුන් එයිම আদি මුස්ලිමුන්නේ කියක ස්වර්ගනු දානකන් හුරි හැබේ ෆුල්න සෙන්ගේන මිහා හිසාවු ලා ඉලාහ ඉල්ලල්ලාහ් කියක ස්වර්ගනු දානක ස්වර්ගේ දාන ලා ඉලාහ ඉල්ලල්ලාහ් කියා ෆේගේ මච්චන් අමලු බිනා කුරීම ස්වර්ගේ දාන එමෙ අල්ලාහ් සුබ්හානහු තාලා ඊමාන් කමුගේ ආයතේ බාවා ලව්වා කොම්මෙ අල්ලාහ් සුබ්හානහු තාලා ඊමාන් කම් බයන් කරවවා මේ වහී බාවා ලව්වා කොම්මෙ ආයතෙක්ගේ ෆහතන් එබාදේ අමලුගේ වාහා අල්ලාහ් බාවලා කොම් මේ ආයත එක්ක ඊමාන් කමුගේ ෆහතන් ඉබාදේ අමලුගේ වා ඉන්නල් ලදීන ආමනු වාමිලුස් සාලිහාත් අල්ලදීන ආමනු වාමිලුස් සාලිහාත් ඉල්ලල් ලදීන ආමනු වාමිලුස් සාලිහාත් ඊමාම් මොකමද නුෆුදේ දුල දුලුන් ඊමාමි මෙබුනම් ෆහතන් ඉබ ආදේ වාමිලුස් සාලි හි වමලු වෙන කුරංජි හේන කුරීම එන ස්වර්ග වන්නානේ හේ වමලු කුරීම එන ස්වර්ග වන්නානේ අල්ලාහ් සුබ්හානහු වතාලා මේ හිදායතුන් එනමුණු අඹරාලීමා අල්ලාහ් සුබ්හානහු තයාලාගේ හිතුක සික්කජස්සවනි දැන් හේ ඔච්චන් නොවිස්සන කිතම් මේ වරක් කියා දිනස් කිතම් මේ වරක් කියා දිනස් හේ ඔච්චන් එනකන් නොවිස්නේ කිතම් මේ වරන් හේ ඔච්ච කියා දිනස් ඒ අඩෙන්නී වෙන හේ ඔගතුකෙන් එනක ඒ කිව්වා අල්ලාහ් එවනි ෆර්දාලවහ කම්ෆතුකස් බයෙන් ආත ගන්න වෆි ආදානහිම් වකුරා එමිහුන්ගේ කම්ෆත වනි රීයලිෆය රීයලිෆය එමිහුව කම්ෆත කන් නියවන කිතම් මෙහෙ වෙච්ච කියා දෙනස් අදි එමිහුන්ගේ ලෝතහුගමති අල්ලාහ් වනි ෆර්දාලව්වා අල්ලාහ් ෆර්දාලෙව්වීම මිවාගත කි දැන් හේව එච්චන්ගේ හේවගතු ගනු ෆෙනේ මිහුන්නක නුබෑකන්තන්ගේ හේවගතුගේ මිහුන් දෙ කියන්නේ එමිහුන් නාබේකත අල්ලාහ් වහයි කුරාන වයහසබුන අන්නහුම් අලා ෂයි එමිහුන් හීකුරතේ මිහුන් වයහසබුන අන්නහුම් අලා ෂයි වරන් හේව කමෙක්ගේ මතිගේ මිහුන් ඇති එමිහුන් හීකුරතේ අකොම්බ බයක් වස් මිහි කුරානි තිවන්නයි මේ කුරා කන්තත්ත හැකි මේ වර රංගල කන්තත්ත හැකි මිසාලකල්ලාව අඩව හැගෙන් හින්හම ජෙහුන් හාසිල කුරා මිහුන් ලාවා මියුසිහුගේ තෙරේගේ රේගඬ හතරදම හේද කුරා මීහු රේ අලුකම් කුරන් අල්ලාහ් මියෝ තියංගවෑ ෆරෝදමෝ ගහසකෝ රේතන් හියා කුරාරේ රේගඬුගේ බය මිස් තකුන් බය මිස් තකුන් මි හේද කුරණි ලව අඩව හොමු ගයා මියුසිකු ජෙ හොමු ගා ඒකන්ත හොගේ මියුන් හේද කුරාරේ මිහු කුරණි මී වරන් හේව කන්තත්තගේ එමිහුම් බරණි හිංහම ජෙහුන් ලිබේ කමකේ මියකි හිංහම ජෙහුන් ලිබේ කමකුන් අල්ලාහ් මනා කුරවානේ යියේ මිහවර බඩන් හිංහම ජෙහේ කමෙබ්බේ යියේ මියවර බොඩ හිංහම ජෙහෙ කම හිතන් අරහම ගනස් දෙ කම වේ හෙයේ මී මනා කමෙන්න ඕන මී රංගලු කන්තත්ත කේමි එහෙම එමි හොන නොබෑ කන්තන් එහෙර ෆෙන්නණී රංගලු ගොතුවා එහෙම වෙන අල්ලාහ කන වයහසබුනන්නහම අලාෂයි එමි හොයි කුරා ගොතු ගෙති බිවර රංගලු අමරත හෙගේ මතී ගේ එමි වසයියන ලහම ෂයිතන අමාලහම ෂයිතන එමි ගමරත ජීනි තෙර කොද්ද වි කොද්ද වි මම හොන්නන් එහෙ ෆෙන්නණී නොබෑ කන්ත රංගලු ගොතුවා නොබෑ කන්ත තර රංගලු ගොතුවා එයිදන් ෆහුසමානුගා ekanta ekotawanekan eva rasulullah sallallahu alaihi wasallam angava fahu zamanuka nubayakantatta fennani rangalogotuga mistakunna fennigen ekanta qur'an madwan hewlefa mihun kolo fahu zamanan ayavarakan hewlefa mistakun dani madwamu ei swaruge wanna mihun fahu zamanan asmadwane mihun kuriga gina swaruge wanna mihun fahun asmadwamun dani swaruge wanna mihun narakawantu verin fahun ginawana එහෙම අල්ලාහ් සුබ්හාන තාලා වැහි කරවවනි එමීහුන්ගේ හිතහුගේ යති අල්ලාහ් සුබ්හාන සික්ක ජස්වාෆේ කම්ෆයිත්තක රියලාෆේ යති আদি එමීහුන්ගේ ලෝතහමතික අල්ලාහ් වනි ෆර්දා ලබ්වාෆේ අල්ලාහ් සුබ්හාන තාලා ගියාමෙද්දෝගමන වලහුම් අසාබුන් අදීම් බොඩුවගෙන් වා ගදෆතවෙගෙන් වා අසාබ අල්ලාහ් සුබ්හාන තාලා එමීහුන්න දෙවවන ගියාමෙද්දෝග අමිදී කාෆරුන්ගේ වාහකවල දෙයයන් අල්ලාහ් සුබ්හාන තාලා බාවලවි කාෆරුනා බේකතුන් දෙම්මියන්නනි මුනාෆියුන්ගේ වාහක මුනාෆියුන්ගේ වාහකම යති වාහකයක මිතාංග කීවෙගේ එයි එම්මෙ බොඩ ලඬුලිබේ කම කිමි හාය මලිගේ ජෙහෙ එම්මෙ බොඩ මලියා කිමි ජෙහෙ එම්මෙ බොඩ මලියා කිමි මුනාෆික් නිෆාක් කමුගේ මලි ඒ කි වේ මුස්ලිමුගේ තෙරේගේ නෑ උලනි එනහම කති කති මුනාෆිකුගේ තරවදෙන් එදියයි කාෆරුන වරේ නම් අසාව බොඩ එහෙම මිකමු සලාමි බන් රක්කා තෙරුම්මා හග්ගු කම් බොඩතා මීගේ එබැයි බොඩ හික්මතේ අල්ලාහ් සුබ්හානහු තාලා මුනාෆිකුන් නම් මේ බොඩු අසාබු දෙවි හිකුමතෙන් එබෑ එනු හරින් බයන් කරවලා ඒ හිකුමත කි ඒ කාෆරුන් නකි කාෆරුන් කන් එම්මෙන් නැසෙන්ගේ කාෆරුන් නකි කාෆරුන් කන් එම්මෙන් නැසෙන්ගේ ખાસકો මුමිනු නංගේ මෙන කාෆරුන් කන් අදී එමි හොම සාර කාෆරු දිනක් දාවත දිනස් එනං එගිගෙන් තැන දානි කාෆරු දිනා දි ඉස්ලාම් දින් දෝකොල්ලා එක මුනාෆිකුන් නකි මිස්තකුන් එම්මේ බොඩම් මලිගේ ජෙහෙනි මිමිහුන්ගේ සවාව මිමිහුන් ඉස්ලාම් මුස්ලිමුනේ කියාගේ මෙ උලෙනි මිමිහුන් දාවත් දිනීම මිමිහුන්ගේ බස්සයන් එතත් බයක් වේ බදේ අබ්දුල්ලාහ් ඉබ්නු උබයි ඉබ්නු සලූල් එනේ කියේ මුනාෆිකුන්ගේ සර්දාර් මදීනාගේ වුයි මුනාෆිකුන්ගේ සර්දාර් බල උහුදු හංගුරාමගේ දුවහු තින්සතේක එතම් මීහකු ඒනගේ බහ හංගුරාම දූ කොල්ලාෆ එඹුර එඹුරගෙන් දියේ ඒනගේ බහ කිතම් මීහුන්න කිතබ් ගියා බොඩ මලියෙන් එනයි ජෙයි හංගුරාමගේ දුවහු ෆුරගස්දී ෆිල්ම කි එයි එම්මේ බොඩ තිෆාෆතව ගතරෙන් ෆා එෆාෆ রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম হাদিস সাবুল মুবিকাত ইত্তাক ইজতানিবু সাবুল মুবিকাত තියබෑමි හුන් හලාහ කුරණි හයි ෆාෆය කුන් තියබෑමි හුන් දුරවගෙන් දාර ඒකතරේ ඉෆ් ෆාෆය ගතු දෙවි අල් ෆිරාරු යවමු ઝහෆ් හංගුරාමගේ දුවහමු නඹරා ෆිලුම් හංගුරාමගේ දුවහමු නඹරා ෆිලුම් ඒ එම්මේ බොඩති ෆාෆත වතරන් ඉමනේ ෆාෆ එහෙන් වීම බල අබ්දුල් ඉබ්නු උබයි ඉබ්නු සලු එන තබාවගෙන් 303ක ඉත සහාබින් නං ඒ වාගේ 303ක ඉත මුස්ලිමුන් නං ඒ මූණ අඹර ඇදීයි එන තබා ගියා බොඩ මලියෙක් ගේ ජෙවුන් එම මිමීහුන්ගේ ෆරාතුන් එබ එත බයක ගෙල්ලුම් වේබ මුස්ලිමුන් ගෙතර එහෙම අල්ලාහ් සුබ්හානහු තාලා මිහුන් නං ඒ බොඩ උකූබයි දෙවි හුදු එමිහුන් නුබයකම් මතී ගතිවනි සිරු සිරු ඒ බේරෆුරුන් එමිහුන්ගේ ෆාල කුරණී හේ අමලු එතරෆුරුන් මේ ෆොරවනි කුෆරු කුෆරු ෆොරවාගේ මෙතෙමන හිතුගා අකීදා නුබය බේරෆුරුන් එමිහොන් මිදක්කනි රංගලෝ අමලුත එතරෆුරුන් නුබෑ එහෙම් වීම අල්ලාහ් සුබ්හානහු තාලා එමන ගදෆද අසාබේ දෙවි වරක්ගද නරකයාගෙන් මේ අඩි කියා වරකද අසාබෙන් එමිහොන් අල්ලාහ් සුබ්හානහු තාලා දෙවි යහූදින්න පුර අඩි නසෝරාන්න පුර අඩි මජූසින්න පුර සඩි ගෙමිහොන් තිබි එම මේ වරබ්බොඩු වරබ්බොඩ හුෂියාර වංජේ මස්සලේ මේ නිෆාවකම් අබද්වස අසාබේ කලම් බිරුන් තිබ්බවනි නිෆාවකමුගේ අසර එබේ කලුන්ගේ හිතා වදදානකම කුරීදෝහ මිතා කියා කන්නේ ගොන්නානි උකාෂා උකාෂා උකාෂා බින් මිහසන් උකාෂා නු මි හන්දලා හන්දලතුල් ගසීල් මිතා කියා කන්නේ හන්දලා එකලේෆාන කියනු ලාහුමා සහාබියෙන් ඇයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම එකලේෆාන ගසීලුල් මලායිකතුගේ ලකබුන් ලකබු දෙවවා සහාබී ඒ කලේගෆාන හංගුරාමයාගේ ශහීද වඩා ගැති කලේගෆාන ජුනුබරි හාරතුගේ වනිකෝ මලායිකේ බේකලුන් සුවරුගෙන් ෆෙන් හිප්පවාගෙන් වඩාගෙන් ඒ සහාබි හිනුව්වි ඒ සහාබි හිනුව්වි මලායිකේ බේකල එහමයි සහාබියන් එකලේගෆාන දුවක් මගමති මෙහෙර වඩා ගන්නවනි මිසදාන් විදාලා නාෆක හන්දලා නාෆක හන්දලා නාෆක හන්දලා හන්දලා මුනාෆිකු වෙච්චේ හන්දලා මුනාෆිකු වෙච්චේ මිහෙන් විදාලව මෙහෙරන්නේ අවවකුරුගේ ෆාන මේ දිමා දිමාය වඩාගත්තා. එකලේ ෆාන බද්දලේ වඩාගත්තා අවවකුරුගේ ෆාන මගුමතින්. අවවකුරු ෆාන මිදාල රේ හම්බොල කොන් කොන් කහල බස් ෆුල බහෙන් හෙති විදාලවන්නේ. කොන් ෆදයිච්චත් ඔය තිදුලුන් තිබේර කුරවන්නේ. දෙන්න විනාෆක හම්බල හම්බලා මුනාෆික වෙච්ච. දැන් අවවකුරු ෆාන මිදන්නානි ඒ හම්බලයි වී කිහිනෙන් හැ. මුන බලාශනිකා. දැන් හම්බලා මිදාලවන්නේ ඒ අවවකුරේ තිමන්නමෙන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ අරහුගා තිබ්බවා අයරෝ හීවනි ස්වර්ගයා නරකලලුම් ෆෙන්න හෙන්නේ එකම තිමන්නමෙන් අඹිදරින්ගේ ગાත අහලුවරින්ගේ ગાත දියාම එක මුලින් හදාන්න නැතිකෙන් බදේ එහෙම නිෆාග වෙච්චේ මුණ තිමන්නම මුනාෆික වෙච්චේ බොඩු මුසීවාත කේමි බොඩු බිරවරි කම කේමි දැන් අවකරෆාන විදාලවන අතිහෙන් තිමන්න වෙසබවේ මේ උම්මතුගේ එම්මේ එම්මේ ඊමාන් තෙරියාමි අවකරගෆාන අගරේ ෆාන බෙන්ත රසූලුල්ලාහ් සමහදීස් වල කරවණ කීකේ අබූ බකරුගේ ෆානුගේ ඊමාන්කන් තිලෆතුගේ එක්කොළල් ලෑෆ මුලි උම්මතුගේ මිස්තහුගේ ඊමාන්කන් එක්කොළල් ලියස් අබූ බකරු ෆාන කොළබ බරවාන ආයිෂතුගේ ෆාන සවාල් කරන්නේ අල්ලාහ්ගේ රසූලයා මි උඩතහුගේ තරිතන් හැගින සවාබුලි බේ මීහව කලේ ෆාන උම්මතුගේ වේ රසූලුල්ලාහ සමාදිස් ෆානායි කේ උමරුගේ ෆාන උමරේ දැන් ආයිෂතුගේ ෆාන අස්ලමි සවාල් කරවි බප්පගේ නංගනේ තො රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම දැන් බප්පගෙනන්නු ගතිම වරද්දර වෙච්ච ආයිෂතුගේ ෆාන දැන් ආයිෂතුගේ ෆාන දන්නවනේ අල්ලාහ් රසූලයා හැමෙච්චා බප්පගේ හේ ඔකන් කියා වරෙන් දෙන්න වේ ආයිෂායේ කඹුලේගේ බප්පා තිමන්කලේගේ ෆානා එකු සවරු ෆර්බදාගේ හොලාගවි එම්මෙ දුවහෙව්වස එතරතකවර සවාපින එම්මෙ දුවය එකලේ ෆාන තින් දුවහු සවරු ෆර්බදාගේ සවරු ෆර්බදාගේ හොලාගේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම අයුගා හුන්නවි එම්මෙ දුවහෙව්වස උඩුක තරතකවරගෙන අවවකුරගේ ෆානු විදාලවනි තිමන්නෙව්වස් තිකන් එබහිසාස්වේ තිකමුගේ හල්ලෙන් හොදමට්ටකා හින්ගා හංගා රසූලුල්ලාහි සමාරියා දැන් දෙබේකලම වඩාගෙන මේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගාරි හංගස් දන්නෝනේ අල්ලාහ්ගේ රසූලාය නාෆක හන්දලා හන්දලා මුනාෆික වෙච්ච හන්දලා මිදාල. දන්නේ කීනෙන් හැවි ඒ හන්දලාය. හන්දලා මිදාලවනේ අල්ලාහ්ගේ රසූලාය තිවන්නමෙන් කලේගානු ගාරිව තිබ්බාර හිවනි ස්වර්ගය නරක ලොලම් ෆෙන්න හෙන්න එකම කලේගානු ගාරිහුම් තිවන්නමෙන්ගේ අහලුවරින්ගේ ගාතක් දාර එකන් තමුලින් හඳා නැතේ. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදිස් ප්‍රන අස්ලු තියේ ඊමාන්කමකි. ඊමාන්කමකි එයි අබදකු එවරකන් හොන්න එච්චෙන් නුනේ දව්වෙලා ෆමතිවා එච්චකේ ඊමාංක ඒ අහලුස් සුනවල් ජමාතුක අකීදා කී ඊමාංකම කී අබදකු එවරකන් හොන්න එච්චෙන් නුන් ඒකි දව්වෙ ෆමතිවස්වාන තියබෑමි හොන් තිමංකලයේගේ ෆානුග ආරයුග තිබ්බවා ඊමාංකමුග රේ දුවාලු තිබ්බවා නම මලායික බේකලුන් උඩුන් තියබෑමි හොන් ගාත වඩාන් තියබෑමි නසලාන් කොන් උළුනි හැබි මතීග හිඟාබි ගෑ උළුනි ඒ ඊමාංකමුග තියබෑමි අබදු තිබේ කමුග වානම් එහෙම ඊමාංගම කොද මී වාහක කි අස්සාව බේකලුන් අබදුවස් එබේකලුන්ගේ නෆ්සුතහුගේ මච්ච මුරාකබා කරාවර නෆ්සුතක ෆාර වෙරිවාවර නෆ්සුතක බල්ලවාවර අස්සාව බේකලුන් එබේකලුන් මේ නිෆාවකම් වද දාන ඇති හිත හිත නිෆාවකම් වද දාන ඇති කුරීගේ සලෆුන් එබේකලුන් අමලු අමලු කුරුන් කිරියාවස් දව්වෙලා අයර එබේකලුන් මි හදා ගොතකී ගේක බාවවනි බොඩ ෆොට්ටෙන් හදා බොඩ ෆොට්ටේ සන්දෝකෙක් අහලා ඉච්චා ಸಂದೋಕದೆ ದಿವಿಮು ನಾನು ಸಂದೋಕೆ ಅದಾಹಮಿ ಬಾಬನ್ ಎಬೇಕಲುಂ ಅಮಲು ಕುರುಂ ಮದುವಾ ಗಡಿಗೆ ಎಬೇಕಲುಂ ಎವನ್ನನೆ ಫೊರೀತೆರೆಯ ವದೆಫ ಮತಿ ಜಹಾನಿ ಮತಿ ಜಹಾಫ ಕವ್ವಳುಗೆ ಎಕನಿವೆರಿಕಮ ಅಂದಿರ್ವೆರಿಕಂ ಎಬೇಕಲುಂ ಇಸಾಸ್ ಕುರನ್ ಇಮಾಂಕಂ ಗೆನ್ನಂ ಅಲುಂ ಹಿತ වාගේ මී එබේකලුන්ගේ ආදෆුළු එකම අලගොණ වෙන එවස් කමෙන්නු එන්නමාදු කොෆානෙන් හතරු නමාදු නොකොම් මිබුණනි මුස්ලිමුන්නේ නමාදු ත කොම්මෙදු වහකෝ වෙන්දු නමාදු අසුර නමාදු මග්‍රිබ නමාදු ඉෂා නමාදු කොම්මෙ ෆහුන් දෙකන්ට බාර ජහර වැස් ගියන් ආ ආම ෆච්චකම් යමුනායලන් හුරිහ නමාදු ෆච්චකම් යමුනායලන් ඒ ගොතෙන් නුම් වාගේ කි ඒගේ රංගලුගෙන් හුරිහ කමෙක්ගේ රංගලුගෙන් ඔයිගෙන් හොදම් වි හුරිහ බේෆුලු මසයි කුරිම අල්ලාහ් සුබ්හාන තාලා දක්කවානේ රංගලුගොයි ඉඛලාස් තර්කනා නිකන් අල්ලාහ් දන්නවා ඒ අල්ලාහ් තිවන්න සීදාවකම මගන් හිදායත් දක්කවාශිය දෙන් ඒනම් මසක්කෙක් කුරේ මගු එමගු හොදම් ಅಲ್ಲಾಹ್ ಶಕ್ಕೆವ್ವೆಸ್ನೆಗೆ ನಂಗೆ ಮಗು ದಕ್ಕವಾನ ಅಲ್ಲಾಹ್ ಕೀರ್ತಿ ಕುರಾನ್ ಕರಹಿ ಕುರವನಿ ವಲ್ಲದೀನ ಜಾಹದು ಫೀನಾ ಲನಹ್ದಿಯನ್ನಹುಂ ಸುಬುಲನ ತಿಮಂ ಅಲ್ಲಾಹ್ಗೆ ದೀನ್ ಹೋದ ಮಟ್ಟಕ ಮಸಕ್ಕೈ ಮಿಹಕು ಬಯಹು ಕೊಫಿಯ ತಿಮಂ ಅಲ್ಲಾಹ್ಗೆ ಮಿ ದೀನ್ ಹೋದ ಮಟ್ಟಕ ಬಯಕು ಮಸೈ ಕೊಫಿಯ ತಿಮಂ ಅಲ್ಲಾಹ್ಗೆ ಮಗು ತಿಮಂ ಅಲ್ಲಾಹ್ ಏನ ದಕ್ಕವಾನ ಎಬೇಕ ದಕ್ಕವಾ ಹುಶೀಮೆ ಅಲ್ಲಾಹ್ಗೆ ವಾದು ದೊಗೆನ್ನುವಾನ್ එම කොම්මෙ බේෆුලක් වස් මි දීන් හෝදු මට්ටකා මසයි කොෆියා දීන් අල්ලාහ් දෙව්වාන එන මසක්කක් කුරීමා මසක්කෙන් නුකුන් අලගොණ මිහෙන් හම දිවිහි රාජ්‍යං උපන් වීමා මුස්ලිමක වාන ගොතුක යකින් කොග්ගෙන් එකමුක ඉතිකාද කොග්ගෙන් එකමුක අකීදා හිතක බාව්වාය මොළෆිය කන හිදායතන් නුලි බෑන ඒ දිවිහි රාජ්‍ය මිහ කුෆම් ජක සති මුස්ලිමක නුවාන ඉස්ලාම් දින අංග වෑෆා ගොත නූලේ ඒ දිවිහි රාජ්‍යං උපන් මුන් ඒ ඉස්ලාම් දින වනමුගේ හුජ්ජතෙන් නුන් ඒකි දලීලෙන් නුන් ඒකි දිවිහි රාජ්‍යං උපන් එහෙම හෙන්තන කමිසාක ඉස්ලාමී හෙන්ගමක උපන් වේක ස්වාන්ජින තා මුස්ලිමක ඒ බවුලේ ඉස්ලාම් බඩති ගමත හොග මුස්ලිමුන් නුන් එතබ්බයක් එහෙමම හුරිහා බේෆුලන් මසෙක් කුරම් වි මි දීන් හොදමට්ටක අදීනුගේ මාලුමාත්තන් හොදමට්ටක මි දීනකි එගේත හුරිහා කුනස් එගේ එගේ ෆදා මි දීනකි එම්මේ මාලුමාත මුස්සදි දීන් අලගොණම නැගෙන අලගොණම ඉංජිනේර් ඉන්නවත ડોක්ටර් එකන් කියවන් උනස් එතන් අහරකුන් එමි හාසිල් වන්නේ මා දුවගෙන් ෆස් හහරුම් මි එච්චකම් මි වන්නේ ඒ කියවෑග යව්වර මා බොඩේ මි වහීගේ ඉල්මු වහීගේ ඉල්ම කී මම්මගේ උඟුම් පෙරිගෙන් කව්වලක් දන් දැන් උගෙනුනස් හුස්නුවා ඉල්ම මි වහීගේ ඉල්ම එමෙ රසූලුල්ලාහ් හදීස් ෆුකන්නේ මුමිනකු කීර්ති කුරාන කුම්බණ්ඩ පොඩෙන්නවාන මුමිනක් කීර්ති කුරාන කුම්බණ්ඩ පොඩෙන්නවාන ඒක මානේ කොබ අබද්වස් කීර්ති කුරානු අල මාලුමාත් ලිබමුන් දානේ එමෙන් ඉල්මෙරි මුෆස්සිරුන් විදාලවනි කොම්මෙ අහරකු තිමන් නමෙන් ගුරුවාන් මුරාජා කුරායරු ඉතුරුන් හරවනම් මස්සලතන් හල්ලුවේ දුනියක මිහිඟා මස්සලත ගුරුවානු ඉතුරා ඒ කීවෙක මි ගුරුවන් බාවාලේ ෆරාතකි අල්ලාහ් මුලි කායිනාතු හෙද්දවි අල්ලාහ් එමි ගුරුවානුගේ අජාබුතහකි මී ගියාමතා හැම හුස්මානේ චෙන්නු කීර්ති කුරාන ක අජාබතහකි මුජිසාත කීර්ති කුරානකි මුජිසාතෙන් අල්ලාහ කාතරතුන් බාවා ලයිෆා මුජිසාතේ මේක අජාබතන් හුස්වාන තනවාන එහා මේ ඉල්මකි මේ හුස්වාන ඉල්මෙන්නු අනෙක්ක මේගේ ඉල්මකි මේ දීනුගේ ඉල්මකි මේගේ ඉල්මු ලිබෙජ්ජ මීහා ගියාමද්ද හොගස් ඉල්මරියෙක්ගේ ගොතුගේ නහුන්නානි එම එම කාමක ඉල්මරින්ගේ මකාමක ඒ නබියුනා ජෙහිගෙන් වා මකාමක ඒ වේ කලින් තිබ්බවානි ebe kanataka allah lavafani bodati membarotake e membarota hoge jawahiruta iravvurali gada jawahir ege jahafawa pommiyakas allah subhanahu wa taala mi ilmu hasilu koffati bi mihun giyamedda hoges e maqamu gala hatta afati bi ekamaku duniyege ehem fanne ungana fiya ege faida uti hame kane duniya akhirat dohge na hitakunu onna doctor ikame engineering kame na hitakunu onna එවාගේ කි දුනියගේ මි ෆන්නතන් හුරි දුනියාෂේ හැම එකනේ එකමකු දීනි ඉල්ම කි දුනියා ආඛිරෙබ් බාජ්ජවර කොද්දේච්ච දීනි ඉල්ම දුනියා ආඛිරෙබ් බාජ්ජවර කොද්දේච්ච බයෙන් මි හම් ගුණනි මිසාලක දීනි ඉල්ම ඒ මි ජමානා කුල එච්ච නෝනේ මි ජමානා කුල එච්ච නෝනේ කිය බල මි ජමා ලෙව්වි කොන් ෆරාත් මි ජමා ලෙව්වි කොන් ෆරාත් ඉන්සාන ආයම් මි තරග්ගි ලෙව්වි කොන් ෆරාත් ඉන්සානගේ සිකොන්ට මි හතරග්ගි කුරව්වි කොන් ෆරාත් insana heddei fara mizama am veslevi insana heddei fara e farad denavotigen ve fahum mizaman annane kama adi fahum ehen zamane ves annane kama huriyachi denavotigen va faratum mi guruwan bawa devi එහෙම වෙගෙන ගුරුවාන සයින්ස් වාහකයේ කි මිසමානුගේ ඉල්මු හාසිල කොග්ගෙන් තිබ්බෙවි දීනුගේ ඉල්මු හරි එබේ කලුන් ගුරුවානුගේ බයන් කරණි මිසමානුගේ හුරියාකන් තත්තක වෙස් ගුරුවානුගේ බයන් කර හුරියාකන් වෙස් ඒ ගුරුවානුගේ බෙන් හුරියා ඉල්මු වෙස් එෆද විස්නුමෙ බේනුම් වනි එම ගුරුහානුගේ ඉල්ම හාසිල් කරන අනෙක් අතෙන් බලම් වී තාරීඛුන් නමවස් නුවත වරන් හොදාගෙන නමවස් පුනම් වී දීනුගේ ඉල්ම අල්ලාහ් සුබ්හානහු වතාලා දෙවි ඉඛලාස්තර ඉල්ම රියකු දුනියගේ නිකමැති වෙගෙන් ගොස්වවන් වේතෝ බොඩ තිල්මරින් අල්ලාහ් සුබ්හානහු වතාලා ලහට්ටවා ෆෝරි දුනියගේ එම්මේ මතී දරජයක දුනියගේ වෙස් එම රසූලුල්ලාහ් හදීස් ෆකුරමනේ අල්ලාහ්ටක ආඛරතත් තියබෑමි හුන් එදේශ දුනිය නේ දේශ ආඛරතන් එදේශ ඒරුම් දුනියෙත් එනගේ ෆහතුන් අල්ලාහ් ලබ්වානේ දුනිය ඒනගේ දුනියගේ බේනුමකන්ත අල්ලාහ් සුබ්හානහු වතාලා ඒන නේගුම ඒන එඟුමක නුලා හුද්දා දෙපාන දුනියන ෆහතුන් ලවන් දුනියන ෆහතුන් දුවානක මං යොති එකම ආඛරේ වංජින එනගේ මක්සෝදාක දුනියාගෙන් උලෆියා ඒන බේනුම වරක දුනියෙම සල්ලාහු දෙවාන මං කාන යුරීදු හරසත් දුනියා නුතිහි මින්හා අල්ලාහ් කුරබන් දුනියේගේ මි ආරාමරා උෆලරා දුනියේගේ නියමතන් එදේ මීහා ඒනං ඒගෙන් බයෙද් දෙවාන මෙති මං අල්ලාහ් එන ඒ දේවර කයිසු දෙවාන එකමක ආඛරතන් එදේ මිහා අල්ලාහ් සුබ්හානහු තාලා ආඛරෙත් දෙවවා එම ආඛරතන් එදෙන් වි ආඛරතන් ඉඛලාස් තර්කමක එදුනිම අල්ලාහ් සුබ්හානහු තාලා එන ෆහතුන් දුනිය ලව්වාන එම අලගොනම ආඛරතන් එදෙන් වි මි දීනුගේ ඉල්ම අල්ලාහ් දෙව්වි මිහුන් එම්මේ මති දරජාගේ දුනියගේ වෙස අල්ලාහ් ලැබ්වි අදි එබේ එබේ කලුන් අවහාරවේ දීම ෆහුගා එබේ කලුන්ගේ zikura අල්ලාහ් හුරිහා මුමිනුන්ගේ දූතක මතිගේ ලැබ්වි සනායා තාරීෆ් එබේ කලුන එයින් බේ කලකම් මිස්තකුන් ඉහ්තිරාම් කුරාවරු තියබෑ මෙහුන ෆෙනෙජ්ජියා හයරාම් වාන එපද ඉල්මරියක මීස්තකුන් ඉහ්තිරාම් කුරාවර දුනියේගේ රයිසක වස් මිහකු ඉහ්තිරාම් එන්න කුරානේ වරක බොඩ තිල්මරින මීස්තකුන් ඉහ්තිරාම් කුරාවර දුනියේගේ හිගවම තවුග එහෙම් වීමා දුනි දීනි ඉල්මරියක අල්ලාහ් නිකමෙතින කුරාන දුනියේගේ මේ මතී දරජේ මෙහුන දෙවි කීවේ මීස්තකුන් ඉහ්තිරාම් වස් කුරානේ මෙහුන ඉතු බාර්වස් කුරානේ දිනු මීහුන කීවේගෙන් ඒ මෙහුන එගේ මෙහුගේ අහුලාගා හුරියා චෙමනගේ වෙෆෙනේ ahuriya che mi hunna befene ema dini mi hunna dunyavi mi hunna situ bar kuradi kitame malamat ek kuriya kas komme swarge itu barwas kure mi hunna ehtiram es komme swarge ehtiram ek kure adem mi sa madama irad kuriya munafiqunga wahaga fashani dem mi du suwala fursatu hulwala وصلى الله وسلم وبارك على عبده ورسوله محمد وعلى اله وصحبه اجمعين سؤال ඇමියොන් ඉස්ලාහුම් ඒගෙදෙන් ඉෂාරත්ත මිසාලක එක් ගොතකී හුව ෆෙනු ප්‍රනිධාන මිසාලක එන ෆාෆුස් එජ්ජක හුව ෆෙනු ඒ ගිනෙන් හුරිය ගොත අවහාර ෆාමිහා එන ෆාෆු හෙවුනුකන් හුව ෆෙනු ෆෙනි ෆවුරි මිසාලක අමිල්ලා මරුවි සහාබියේ අමිල්ලා මරුවි සහාබියේ amilla niyawi sahabiyen evi gotake kadek fanuge ai zaham vegen e ai gotake siyonu wima korali amilla ai ruliyas korali ma de manan vegen marwi දැන් එයි අලේ ඒ මරවි සහාබියකේ අලේ දැන් මෙවි ගොතකි ඒනගේ වෙරිමිහාන් එරේන හුව ෆෙනුම් ෆෙන්නනි වර රීති හාලතෙක් ගේන වර රීති හාලතෙක් ගමි ෆෙන්නනි මේක අතෙන් ඔයි මිහෙන් ෆුරගහල්ලා වර රීති සිෆයක් ගා එනම ෆෙන්නනේ දැන් එන මේ සවාල කුරානි කල්ලේ ෆහතුගති ෆොරවනි කොචෙත් කොචෙන් ආ එම්මෙ ෆොරතම එන මේ සවාල කුරානි කල්ලියා දෙතර අල්ලාහ කියන එක කන්තක් කරවි දැන් නවි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ආගතිමන්න හිජුරා වඩ හිජුරා කරවීම අල්ලාහ තබන්නගේ ෆාහුස්සා දෙවැෆි අල්ලාහ තබන්නගේ ෆාහුස්සා දෙවැ ස්වර්ගවත් දාෆි දැන් එන මිදන්නානික්තේ ෆොරගහල්ලාති ෆොරවනි කොචෙන් දැන් එනමි දන්නවනි මී තිවන්නයි කොරාලි අතේ අල්ලාහ් කරවිය කලේ අතිවන් අල්ලාහ් දෙවි ෆුරිහම අතේකේ ඒ අයි අතු අයි නත්තාලි කලේ අමිල්ලාහ්ම අමිල්ලා ෆසය කුරාට තිමන් අල්ලාහ් කලේ දෙවිම ෆුරිහම අතේ ඒ අතු අයි කොරාලවි කොරාලි කලේ එහෙම කලේ අයි ෆසය කුරාට එනමි ෆෙන්නනි දැන් ඒකතරේ දෙන්න අතේ ෆසය හෙන්න කොද්දවි අල්ලාහ් සුබ්හානහු වතාලා දැන් ඒකතර වෙෆව හෙන්දුනෝ ඒ සහාබි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හම්මි ආස්මි දන්නවනි හුවා ෆෙනුගේ වාහක කියා දෙවීම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හිනිවරණ කරවා හැමි දුවා කරන අල්ලාහුම්ම ෆලියදයිහි ෆග්ෆිර් එහ දර්ස් කළා කෝ එනගේ දිය තවස් ෆාහුසා දෙවාශි ආගේ හුවා ෆෙනුගේ මි ෆෙන්නනි එනගේ හාරයි එන ය ෆාහු ෆුස්සේ උනුකන් හුවා ෆෙනුගේ මි ෆෙන්නනි ඒ ගොතම් වාගේ හුවා ෆෙනුගේ බොඩ ලෆා කරවෙනි දැන් ඊතුරු ගොතේ නෙමි වකුත කුසි කුණ්ඩියක වා කියන migotan e bahari ilmerin bayan ko fa huwa fenuga misal kena edemi hunga ma me fanna faafa fu hevijjana huwa fenuga dakka edwane den otiyaslu marwefa misal kan ma me fan wanama abadu wesena dua kurun den allah dua tan ijaba kurawwa fiya giyam eddohuga ma me fan fennana emme molati magam tahuga fennana ma me fan ehen nune yakuri dua ma me fan misal kan e dua taka hagguwagen nuwa kamuga wanama allah subhanahu wa taala e dua tawes ena libena huri mihayen edwatan tilafata levena misalaka ibrahim alayhis salam wasakali fango bappe dua kuravita do fa husam angedi allah subhanahu wa taala mana kuravvande sababaki ibrahim fango mam bappa ya bappa niyavi බුදු දින් මතීග මුෂ්‍රිකගේ ගොතුක ඉබ්‍රාහිම් ෆාන්ගේ බප්පා මරුවි දැන් ෆාහුසෙම දුවා කොද්දේ මොම ඉබ්‍රාහිම් ෆාන් ඔතිවාදු බප්පායේ බප්ප තිමන්නගේ බස් නේහියක් කමකු බප්පය තිමන්න ෆාෆෆුස මගේ දුවා කොද්දෙවාන මේ අල්ලාහ් සුබ්හානහු තාලා තිමන්න මනානු කුරවෑ හින්දකු දැන් ෆාෆුස කුර්ආනුගේ වාක අල්ලාහ් බයන් කරව දැන් අල්ලාහ් සුබ්හානහු තාලාගේ හදත ෆාෆුස දැන් මගේ දන්නව මගේ ඉබ්‍රාහීම් ෆානේ ෆම මනා කරවි මුෂ්රිකක ෆාෆුස දැන් මං එදි එවස් මිහක දුවා කරුම් හුද්ද වෙගෙන් වේ එයි එනයි කිතම්මේ ගායිති මාගේ මිහකම ගාවී නමාස් හැම එකත රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මනා කරවුන එකලේ ෆානගම මම්මයි හරව පෙරා දුවා කොද්දෙවමා একাজে ফানকো বাপ্পা আবু আব্দুল্লাহি ইয়াফাফু সামা দে দোয়া করব বেস মানা করবি মাম্মা আমরা তোকে ফানাবেস ফাফু সামা দোয়া কর মানা করবি আল্লাহ কীর্তি কোরআন কো মানা করবি এসাও বা কি দেমি হনা কিস বুদ্ধ দিন কো মারবা গান দিয়া দেমি আব্দুল্লাহি কে ফানাবেস সাথে আমরা তোকে ফানাবেস দেমি হবেস মানি না রাখায় রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম বাপ্পা মাম্মা দেবে কারণ বাপ্পা মাম্মা কাফায়া বড়বে বে হুরিয়া মে না রাখায় আব্দুল মুত্তালিবেস আবু তালিবেস হুরিয়া মে না রাখায় দেমি হম বনে জাগাত দিয়ে ওরা bodo echen itara me bunane kiyve rasulullah sama aila ke be funu aila ke be fulakam viyakas allah ng iman wajia rasulullah sama swarge ke emme mati daraja ke swarge ke mati daraja nge wasila kiya kiye jaga jaga wasila kiye tang ei etang hama ekani emme alakan hagwe ke mani allah ke rasul muhammad sallallahu alaihi wasallam ekarifan emme mati daraja ekarifan ga aila gi nam istafun yotina rakaya bay be fulun islam isa ke bodo be benge tereng abba abbas ke fanu ඉස්ලාම් වඩාගෙන් හම්සතුගේ ෆානු ඉස්ලාම් වඩාගෙන හම්සතු ෆාන වෙගෙම් දියයි කියාමති වෙර දරජයක සයිදු ෂුහදා හොරිහා ශහීදුන්ගේ සාහිබා ගියාමත් දුවහුග හම්සතු ෆාන රසූලුල්ලාහ සම් බොඩ බෑබ බය බොඩ බෑබෙන් වස් ඉස්ලාම් වඩාගෙන නේ එකම බයෙන් මෙහුම් දියයි බය දිය හිම්බුණා ගොතුවා එබියකන අල්ලාහන කදිරුවියෝ අබ්දුල්ලාහ ගෆානා ආනතු ගෆානා අබූ තාලිබ් ගෆානා දිරුවී දැන් එබේ කලුන් අනෙක්ක ශාහතු කලිම කිව්වා කල්ලාහනක එමඟ ෆුරාන ගෙන්දේ මේ දිවෙන් කොන් දලීලෙක් ගෙවච්ච ආමසි කුණ්ඩින් හව ෆේනි ෆේනුනිය මෙහොන හෙම්බුණා ෆේනු හෙම්බුණේලි කොමෙක අල්ලාහ් සුබ්හානහු තාලා කීති කුර්ආනුග වහී කරවනි ඉන් ඉන්න ඉන්නක ලා තහදී මන් අහබබ්ත් අබූ තාලිබ බෙහෙගතු කලිග ෆානු එදි වඩ එදි වඩා ගන්නවා මීහක හිදායතෙන් උලිබේන එක් අල්ලාහ් සුබ්හානහු තාලා එදි වඩ ගන්නවා මීහක රහිදායල් ලිබේන අබූ තාලිබ අවහරවමුන් දී අබ්දුල් මුත්තලිබ්ගේ මිල්ලතුගේ මතියේ තිවන්න මේ මර්වනේ හන් කියා වඩාගත එම්මා මායම්බෆෑන් අදීම සාරක ගෝස් බයික් කමු ගවඤ්ඤා එමිහොන් නරකය දැන් එයක් කුරාණ කමන්නේ දැන් ඒගේ මිහාර ඔයි ගොතකි මිසාරක දැන් ගියාමෙද්දෝක ස්වර්ගයන් මිසාක දරිෆුල වද ෆේනක මම්මයි වප්පේ නරකය වනු අහර මියදු එම්මසකි කුරාණ ජිහෙ එමිහොන් නව්ව සිදායි ලිබේතෝ දුවා කොද්දෙන් ජිහෙ එමිහොන් නයිදායි ලිබේතෝ දරින්න දුවා කොද්දෙන් ජිහෙ මසක්ක කුරාණ ජිහෙ නසේ හිද්දෙන් ජිහෙ දැන් අල්ලාහ් හිදායත් දක්වන හුරු මියකන් හිදායත් දක්වන යකුෂක් කෙවෙන්නේ දැන් ගියාමෙද්ද හොගේ එමිහු මිසාරක නරකය වනීමක ආහාරමෙන් හිතාම කුරා කන්නු ජීහෙන ඒකන්තං අල්ලාහ් ආහාරමක හිතුම් නිර්වාණ අල්ලාහ් ආහාරමක හිතුම් නිර්වාණ ස්වර්ගවන්ත වෙරින් එයි ආහාරමක එම්මේ කෑරමිහු කමග අල්ලාහ් ලබ්වාන එදවහුගේ හිත්තං අල්ලාහ් බදල කොල්ලව්වාන ස්වර්ගවද්දා ස්වර්ගවන්ත වෙරින්ගේ හිත්තා එමගේ හිත්තන් හුනන් හම්දරුදීන් ෆුරිෆා හේව වාහකත දක්කානි නරකවන්ත වෙරින් දෙකේ නෆරෙත්තරිකන් අල්ලාහ් සුබ්හාන ව තාලා ලබන ඒ ගායත්‍මාගේ බයකම ගාවියස් මෙර අල්ලාහ් සුබ්හානහු වතාලා ලෙව්වි ලොයිබ්බෙත්ත මම්මා ගේ හිතුක දරිෆුලා දෙමෙ දුගේ සේවනි හම්දර්දී අල්ලාහ් ලෙව්වි ලොයිබ්බෙ එලෝබි අල්ලාහ් මම්මා ගේ හිතුගනු ලෙව්වින මදරිෆුල කොම්මේ ෆාරකස් විහා මරාලාන් කොම්මේ ෆාරකස් විහා මරාලාන් එලෝබි අල්ලාහ් නු ලෙව්වින එලෝබි අල්ලාහ් ලෙව්වීම මම්මා දරිෆුලන් හම්දර්දී වන්නේ එහෙම අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ ගොතන් හැම ස්වර්ගයේ වන්ත වෙන මිසක ඉබ්‍රාහිම් আলাইহিসসালাম අල්ලාහ් ගියාමෙත් දහක දන්නවාන් ඒ කුර්ආන ග අල්ලාහ් වාදු කරවා ෆෝති ඉබ්‍රාහිම් আলাইহিসসালাম ඒ දුවහුග නිකමෙතින කරවානවා හොරියා බේෆුන සිංගඩාන ගණඩා ගන්නාන ෆදාන් ඉබ්‍රාහිම් ගේ ෆානකි අල්ලාහ් සුබ්හානහු වතාලා ඛලීලෙක්ගේ ගොතුග හෙද්දෙයි ෆරා ඛලීලහි ගොන් ෆරාත් ඛලීලකි එයි තිමාගේ එම්මෙ අරිස් එම්මෙ ලෝබිවා ෆරා අල්ලාහ් සුබ්හානහු වතාලා ඛලීලෙක්ගේ ගොතුග හෙද්දෙවි ඉබ්‍රාහිම් আলাইহিসসালাম එහා ලෝබි වඩිගන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලා ඉබ්‍රාහිම් আলাইহিসসালাম දෙකේ ඉබ්‍රාහිම් আলাইহিসসালাম ගියාමෙද්දෝග නිකමෙතින කුරවානකම අල්ලාහ් වනිවාදෝ වඩිගෙන්ෆා ගියාමෙද්දෝග ඉබ්‍රාහිම් ෆානෝ කුරිමතින් බප්පා ඉබ්‍රාහිම් ෆානු බප්පා මූණු වත නරකයදිමත් දමාෆෙකින් දෙවෙතන් ඉබ්‍රාහිම් ෆානු ෆෙනි වඩා ගන්නවා ෆෙනි වඩාන් අල්ලාහ් දුවා කරනවා අල්ලාහ් එමිහෙගේ කුරුමැතිගේ එමිහෙගේ බප්පා නරකයදිමත් ගෙන් දෙවුම් එව්වර බොඩු නිකමෙති කමෙන් හුන්නා වානේ හේ අල්ලාහ් වනි වාදුවේ වඩගෙන් ෆයේ තිමන් කලිෆාන් මියා දුන්නි කමෙති නුකුරබම මියව්වර බොඩු නිකමෙති කමෙන් වානේ එහිඳ අල්ලාහ් සුබ්හානහු වතාලා ඉබ්‍රාහිම් ෆානු කුල්ලියක ෆහත මිහෙන් එම්බ්‍රෙලවර් ඉබ්‍රාහිම් ෆානුගේ කෑරිගමන ඌරේ සිෆා හුතුරු ඌරේ අල්ලාහ් සුබ්හානහු තාලා ඉබ්‍රාහීම් ෆන ඌරෙක්ගේ සිෆය බදලු කොල්ලවාන ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් දන්නවනේ අවහත්ති වන්නගේ කෑරින් ගෙන්දාරති ගෙන්දා තනක ඒවකුත් වගතුන් ඉබ්‍රාහීම් ෆානුගේ හින් අල්ලාහ් සුබ්හානහු තාලා බදලු කොල්ලෙවි එහෙම වීම අල්ලාහ් සුබ්හානහු තාලා ස්වර්ගයේ හිත බදලු කොල්ලවාන එන් හිතෙග්ග එම්මෙන් තිබේනේ මිපුනේ චකි එන් හිතෙක්ගේ එම්මෙන් නම් එහන් දර දීවාන එව්වස් රුලිවරි කමෙන් එව්වස් මිහෙක්ගේ හිතෙක් ගනුවාන් හසදවරි කමෙන් එව්වස් මිහෙක්ගේ හිත ගනුවාන් ලෝයිබා කුලුනුම් ෆොරිෆති බේනි මලායිකතුන් අබදු අබදු දොරතකුම් වද සලාම් කුරමුන් දානේ මිහුන් ස්වර්ගයේ දැන් එමිහුන්ගේ දරින්නා මායඹෆාන්නා මිමිස් මිහුන් මිසාලක දරියකු ඊමාම් වෙහුරි අල්ලාහ් සුබ්හානහු වතාලා ෆොරිහම ගොතුගා ඒ දරි ෆුලන් එනගේ ඒ ඒ නමගේ මායඹෆාන් තබාවෙජ්ජ අල්ලාහ් සුබ්හානහු වතාලා මිහුන් ස්වර්ගවත් දවාන හැම ඒ ගොත්තා මීහකන් එනගේ දරින් තබාවෙජ්ජියා එ මීහුන්නගේ ස්වර්ගයක අල්ලාහ් බද්දල කුරවානේ මීහ මිසාලක දෙන් ස්වර්ගෙ වන්නේරු මීහුගේ දරජයට තෆාත් වානත මිසාලක බප්පගේ දරජය දරිෆුලුගේ දරජ තෆාත් බප්ප හුරි මාගින හේවාමල කොගෙ මා මතීග දරිෆු දරින් තිවි තංකොල මදු අමල තක් කුරුම්ගේ සවබුන් තංකොල දහරුගේ ස්වර්ගයක එකම ස්වර්ගයේ එම්මෙ දරු දරජයක හුන්න මීහාවෙස් තසවර කුරාන මියවර බොඩු නියමතෙන් මිතාගනුවේ හැම නරකයක සම්මෙලුයි අසාබක හොන්න මෙහ තසවර කුරා ෆදා ඒ වාගොතකි දුනියේග මුලි දුනියේගේ එතක් ගුණයෙන් මෙ දර දරජාගේ මිහන් බැලි බෑ දුනියේගේ එතක් ගුණයි දැන් විශ්නා එමෙ දර දරජාගේ මිහා දැන් ඒ මේ මතී මිහුණ ගදි කියාවර ලිබේ ආයෙම් බීම් අල්ලාහ් සුබ්හානහු වතාලා වාදෝඩිගෙන් ෆෝතිය මිහුම් බද්දල කුරවාන වාක දරින් ස්වර්ගවදෙජ්ජියා මායම ෆන්න දරින් ස්වර්ගවදෙජ්ජියා මායම ෆන්න දරින් බද්දල කුරවාන আল্লাহ সুবহানাহু ওয়া তাআলা কি কুরআন গাহে কুরআন ওয়াল্লাযিনা আমানু ওয়াত্তাবা'তুহুম যুররিয়াতুহুম বিঈমানিন আলহাকনা বিহিম যুররিয়াতাহুম ওয়া মা আলাতনাহুম মিন আমালিহিম মিন শাই ඊමාන් වේ සෝලි හැමල කුලා මිහුන් අදි එමිහුන් නා එමිහුන්ගේ දරින් තබාවෙජ්ජියා කියාමෙද්ද හොගේ එමිහුන් බද්දල් කුරවවා හොෂීමේ තිමන් අල්ලාහ් එකෙක්ගේ අමලුන් එව්වස් මින්වරන් උන් එව්වස් නොකුරවවා හොෂී ඒ කියන දාරිෆුළු මීනි දරුගා බප්පා මීනි මතීගා බප්පෙන්නු ගෙන්නානේ දාරිෆුළු කෑර එකක් තිරියාගා දාරින් ගෙන්දානේ මච්චන් අල්ලාහ් සුබ්හානහු තාලා එකලාගේ ෆදලුවන්තවරිකන් ඇයි එකලාගේ ඕගාවන්තකන් ඇයි දරින්ගේ දරජ ඉතුරු කරවවා දරින් බප්ප කෑරිය කියනවා මේ වාකෙන් බප්ප මීහා ඉස්ලාහ වීම දරින් නම් හුරිෆාදා මිසාරක ගියාමෙද්ද හොගේ ඒ දරින් වෙස් ඊමාම් වෙජ්ජ කමුගවා නම දරජාගේ තෆාත් වෙජ්ජ අල්ලාහ් සමයි ගොත බප්ප මීහා දරජාය ගොතුන්ද දරිෆුළු මිහිරි දරජාය ගොතුක මාමති හොරජ්ජා බප්පගෙන් දානි මච්චා දරිෆුළු ගෑරියා දරිෆුළුම ගෙන්නානේ තිරියක බප්ප ගෑරියා දරජේ දරෙන්නවානේ ස්වර්ගයක හත්තාස් මතිවා හත්තාස් මතිවා අනික ස්වර්ගයේගේ දැන් ස්වර්ගයක වාහක පහට්ට දැන් දැන් ඊතුරු සුවාල ෆුරසත් ආයේ බුරාක බුරාක යක්කයනි ඒ රසූලුල්ලාහ් සමාදී සුකනේ අහකවර කුඩේ අහකවර කුඩේ බගලකවර බොඩේ බගලම කියන්නේ අහා හිමාරා දේති ජමාවෙකන් උපදේ එච්චා බෝ ඔන්නානි හිමාරෙන් හෙන් ගෑ ඔන්නානි අහෙන් හෙන් එවරක් ගිනන් උන්නානේ පාකිස්තාන ඉන්දියාවන්ත රසූලුල්ලාහ් සසුකෙන් ගොළු විපාකලේ එකම එකන් කුරාන් කලිෆාන් නුරුස්සවි මකරුහකමෙන් එයි හිමාරු අහුගේ මච්ච දූ කොල්ලුන් හිමාරු අහුගේ මච්ච දූ කොල්ලුන් එයි මකරුහකම එකමකු දැන් ඒකෙන් එලිබේ දරි දරිය කියෙදෙන් ඒන්වානේ දරිමයි ඒන්වානේ දරිමයි ආ රසූලුල්ලාහ් හදීස් කුරානේ බුරාගු අහකවුර කුඩයේ බගලකවුර බොඩේ එයකි ඒයි මාධ්‍යචන රුහානි චෙක් විමතා ඒ අජාබ කුරණි කමෙන් ඒගේ එතික ඒක බුරාගම කියන බුරාගමනකි අලි බරකුන් නගහන් බරගමනකි අලි අලිද එම්මෙ බාරදතුර කුරාච්චකි අලි එම්මෙ නැසෙන්ගේ අලි එම්මෙ බාරදතුර කුරාන ඒති ෆියවල වල ලොලු කුලන් නොෆෙන්න හිසාව ෆියවල බුරාග දැන් සියයි කුරහාම ඉන්න ඇති ඒ බුරාගෙන් නුන් ඒ යන් හෙනෙක්ගේ මෝනු ලෑ ෆිය ලෑෆා ඒයි හැම හුස් දෝගු ඒ හැම හුස් දෝගු ඒ මිහුන් කුරහාෆේනි පුරාගේ කියා මිහුන් ගබූලස් කොෆති විහ පුරාගේ පුරාකුන් නබියු කියා මිහුන් කුරහාෆේන්න ඇතියේ ඒ හැම හොස් දෝගෝ ඒ ශියයින් කුරහාෆෙන් එච්චෙන් ඒ ශියයින් හැම අලි ගෆානු ගස් කොල් වෙසබාතුල් මයිමුන කියා ඒ මිහුන් කුරහාෆෙන් අනේ හැම හොස් දෝගෝ අලි ගෆානු සොබේ හුරියා රරකෝ ශියයින් ගෙතරේ අලි ගෆානු ගා හෝමි ඒ ඔය පාකිස්තාන ගස් ඒ තත් තනක් වවේ අලි ගෆානු ගස් අමාහෙ රීතිය හේ හුදු කුලයා ගහෙන් ඔන්නාන කාන්දීෆා එවස් කමෙස් න කුරාන් හැම ෆලකෝ ෆබා ආවා ෆොන්නාන ආහේ අරින් හාන සුබ්හානල්ලාහ් <laughs> රීති අංහෙනක්ගේ මූණු ලෑෆෙන රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදි විස්නාල එහිවස් නුවනේ බුරාග මිපුනි බුරාග සිව රසූලන් කර අහකවර කුඩේ බගල කවර බොඩේ එමෙ අහුගේ මූණු නැන්ත මූණු සොන්නා එකලි ෆාන් සිෆා කුරවියේ ඒ ජිබ්‍රීල් අලයිහිස් සලාම් වඩාගෙන සවාර හිප්පවාගෙන දැන් ඒක දෙපන් මච්චන් අර ෆියා ඒගේ මානේ කි ඒගෙන් තා මච්ච වෙසරයකට ඒකම කියති සොරිය හදින ඒක දෙපන් මච්චන් අර වැඩා ගන්න ඉමල එක බෙකනුගේ හි ෆලෝග උඩන් අර වැඩා ගන්න මිය රාජ අර වැඩා ගන්න මර ඉස්රා කරබුනි බොරාගුග ඉස්රාග මානේ කි රේගණ්ඩුගේ වගුතෙග්ග හිඟුම් හිඟුවුනි ඒක දෙපන් හිඟුුනි බයිතුල්ලාහින් බයිතුල් මක්දිස ඒ සවාරීක දැන් එතනුන් ඒක දෙපන් අර වැඩා ගන්න ඉමච්ච මලාකෙබ්බේ කලුන්ගේ හි ෆලෝග මලාකෙබ්බේ කලුන්ගේ හි ෆලෝග ಹೀಗೆ ಅಧಿಭಾರ ತಂಗು ಬಬುರಹ ඊමාන් වාකම ඔහෝ එමිහුවස් කුරීදුවහවස් බයංකොෆොන එමිහු රුබූබියතන් ඊමාන් වේ රුබූබියතන් ඊමාන් වේ මක්කාගේ හුරිහා මුශ්රිකුන් රබ්බ අල්ලාහ් කම කබූල් කරේ බොඩ රබ්බ කි අල්ලාහ් කම එක මක්කා ගෙෆලුගේ එරවසුරි තින්ස් තේ වස්තුලස් බුදු ಮೆದುವೆರಿನಂ ಹದಾಫ ಅಬ್ದುಲ್ ಮುತ್ತಲಿಬ್ ಏಜೆ ಅಬ್ದುಲ್ಲಾ ಅಬ್ದುಲ್ ಮುತ್ತಲಿಬ್ ವಿದಾಳವನಿ ಅನ ರಬ್ಬುಲ್ ಇಬಿಲ್ ತಿಮನ್ನಕಿ ಮಿ ಜಮಲ್ ತಹುಗೆ ವೆರಿಯ ರಬ್ಬೆ ತಿಮನ್ನಕಿ ಜಮಲ್ ತಹುಗೆ ರಬ್ಬೆ ವಲಿಲ್ ಬೈತಿ ರಬ್ಬುನ್ ಯಹ್ಮಿ ಗೆಫುಳವ್ವೆಸ್ ವೇ ರಬ್ಬೆನ್ ಎ ರಬ್ಬು ಎ ಗೆಫುಳು ಹಿಮಾಯ ಕುರವ್ವಾನೆ ಗೆಫುಳವ್ವೆಸ್ ವೇ ರಬ್ಬೆ ගෙෆුළු ගරබ්බ කමං එම්මස් කබූල් කුරේ සමහර අල්ලාහ් කං ගෙෆුළු ගරබ්බ එමෙයා කුන්තා ආර්ධන නොවෙබ්ස් ඈ රන්තාජි කොලෙන් අලබෑ ඒ මීහුන් කුරා කමන අල්ලාහ් කුරබ්බා කමෙන් ආහාර බන්නකන් කරිෆාන වහෂරෙන් කුරබ්බේ නේ ආහෝ මුස්ලිකුන්ගේ ගොතුක මරු මිහුරි හැම රසූලුල්ලාහ් සම ඛුදු එකලිය ෆානුක හදීස් වලින් සාබිතෙද්ද හෝ මීහක් වයස් මි දන්නවනේ ඒ අල්ලාහ්ගේ රසූලා ඇතිවන්නගේ බප්පා මරුවෙෆවනි ජාහිලිය සමානුගේ බප්පා දානි කොන්තාගේ සෝරුගෙන් හෙනරකන් දන්න නරකයෂ ජාහිලිය සමානුක මරුවෙන් මෙන් නරකයෂ බුදු දිනුගේ යමක්කාගේ මෙහෙම තිබි ඉබ්‍රාහීමගේ ෆානුගේ දීන කියාගෙන් බුදු දිනුගේ තිබි එමෙ ජාහිලිය සමාර්ග මර එම්මෙ මක්කන් නරක දැන් එන වරද්දේ රයිෆ රොයිෆ දනිකෝ එනක් ගෝහාදි ගෝයාල ගන්න ඇස්පලාර් කලයේ බප්පය කන්යන් නුන් හැ නරකාගේ තිමන් කලයේ ෆානුගේ බප්පය මම්මයා දෙමි හුඟස් නරකාගේ සෝර් හාදිස් මිහාර මර්වෆා මෙහෙම කිබෙන් කුරවේනි දිරිහුරි මිහෙක්ගේ ෆරාතුන් කුරවේන කම කොම්ම කම ඒ ගවායිද දිරිහුරි මිහෙක්ගේ ෆරාතුන් අදා කුරවෙඤ්ඤා මර්වීම වෙස් අදා කුරේනගේ ෆරාතු එම්මෙරංගලෝ මිහෙක්ගේ ෆරාතුන් හන්න කුරුවන් කියන මිහාර තී කොන්න හොසෙන් හොසෙන් ගෙමතින් හර මි කුරුවන් කියන කොම්මෙද කුසෙන් කුරුවන් කියවි කම වානත ගබු කලින් ජවාබ දී හොසෙන් කුරුවන් කියන හම හොසෙන් හොසෙන් කාරි හර මි බුණනි මිසාලක මියද හුසෙන් මෙන්දුනමාද කුරාන කියන්නේ තේ හරන් හුසෙන් වතින් කොල්ලාන මෙන්දුනමාද එන මෙන්දුනාද කුරකම වානත එහම මාර්ව ෆති මිහක කිම වෙස්නවාන එකම කු මිහක කිව මිසාරක මිහකගේ නමු ගමිහාර සහන සොදගාතේ කුර විදාන ඒති ගබුල් කුරබා එනගේ ෆරාත අරමුණේ මෙනි මිහකගේ නමුගේ හර මිකම් මිකුරන්නේ දිරිහුරි මිහකගේ ෆරාතම් කුර වේන හැම එකත දිරිහුරි මිහකගේ ෆරාතම් හජ්ජ වෙස විදාන එන බලියකින් නුදේවර වේ ෆහුරමි මිකන්තක් කුර වෙන මාර්ව ෆා මිහක කිවෙන සොදගාතේ කුර විදාන හජ්ජෙන් එන අට්ටක විදාන උමරා වේ විදාන එන අට්ටක සාබිතුකන් තත්තක් කරවේනේ දැන් රෝදේ මිසාරක ෆර්දු රෝදෙන් එනන් නොහිෆෝ ඉජියා ෆර්දු රෝදේ සුන්න රෝදෙන් නොහිෆේනේ මජිතෙක්ගේ ෆරාතකම් ෆර්දු රෝදේ නොහිෆෝ ඉජියානගේ වලීවරින් ඒ රෝදා හිෆාර හදීස් ෆොලෝ කරවි ෆර්දු රෝදෙන් නොහිෆි ගොස්සියා ආ එවක් කුජ්ජක මිකොලම් වරක් කුරීස්සොරේ තුඹුලි බහට්ටන රසූලුල්ලාහ සම අමර කරවහ වනි එකලිෆාන හදීස් වල කරවනි ආෆුල් ලිහා වකස්සු ෂවාරිබ් තියබෑ මිහන් තුඹුලි දූ කොල්ලාෂ දිගුවන් එක්ක දූ කොල්ලාර හදි මත් මස්කුර කොක්කොෂාෂ එකලිෆාන අමර කරවහ වනි එකලිෆානගේ අමර දලීල් කරනි වාජිබෙක්කම ඒ වාජිබුන් අමරාලාන ඉතුරු දලීලෙන් නැතියා ඒ වාජිබුන් අමරාලාන ඉතුරු වෙස් දලීලෙන් නැන් එහෙම විම ඒ වාජිබේ නැගොති ෆෑකුරි තමි කරිමාතික බහට්ටන් ජෙනි ෆිරහිනුන්ගේ ෆෑකුරි Rasulullah SAW hadis fulon ma asfala minal ka'bayn minal izari fa fin nar. Tami karin tiriyan izarum da ba wani naraka gaya. Mati hadis Rasulullah sallallahu alaihi wasallam. Ah. අකව්වලුගේ සුවාල කුරවේන මීස්තකුන් එන වලලා ෆහම දායිරත් මලායික බේ කරන දෙමලායික බේ නකීරා මුන්කර් දෙමලායික බේ කරන වඩා ගන්නවා නේ නකෑරිය වඩාගෙන සුවාල කුරවාන දැන් කයෆියත වෙස් මියකන්නේ එකවලුගේ හිඟා කන්තත්ත දුනියේගේ කන්තත්ත හොමච්චා ගියාසෙන් නුකරවෑන මෙහර මනන දින් හයාත ඒ දුනියවි හයාතා බර්සඛි හයාතා උඛරවි හයායි තින් හයාත තින් හයාතුගේ දිරි උලුන් තෆාත් එම දුනියේගේ අලගොණ මේ උලේ දිරි උලුන් මි දිරි උලුන් කව්වලුගේ දිරි උලුමුග මච්චක ගියාසෙන්න කරා නෙවස් මියකුමර ගනන කව්වලුකන්තන් හොරේ දුනියේගේ මිකන්තත් හිඟා ගොතකර එහෙන්න ගුණ වෙන අල්ලාහ එහෙන් ගොතකන් එතන් ලැබි sababu kimiharo algo no majita hukunagas ena unna nonna gota etanga suwalus kure undane azab de menan azab us libe undane sawab libe menan sawab us libe undane etanga kabbalu eh jehme etanuge hale eggotages giyasko genwan duniyage halata hame egota ukhrawi hayabes ukhrawi hayatuge mihun vesta aswaruge wanna mihun tibeni emmen adam alayhisalam ge digu minuga yusuf alayhisalam ge riti minuga emme yusuf alayhis salam allah subhanahu wa ta'ala adimi hatana duniya ge heddevi emme riti firihina zawan emme riti firihina egane fan magen bagatun dare maguma titi behuri han henu kede fana aitta korale verusne qur'an got yusuf suratu aitta korale verusne eha riti zawanen ge yusuf alayhis allah subhanahu wa ta'ala swarga ge adam alayhis salam ge bodu minuga yusuf alayhis salam ge riti riti minuga swarga anta wen ge digumuna kinuwa diha foot nuwa diha foot arab bodati adinara kawanterun ge avrames bodati නරකවන්තයරෙක මේ කාරොම් ෆෙරගෙන් එක් කොඩාහම තින් දුවස් දතුරු කුරීම දතුරු කුරාවර දතුරු කුරාමක තින් දුවහ දතුරු කුරීම එහා බොඩ නරකවන්තයර එහෙම තෆාත් වාහක කි උඛරවි හයාතා දුනියවි හයාතා බර්සඛි හයාතා මිතින් හයාතා කි තෆාත් ඒ වාහකේ කි හැම මිස්තකුම් වලලාෆ දා රසතුම හදිස් ෆුල් කරවනි එවගුත්තු මයිතන් ඉවේන අන ෆියවලත හොගාට එනුම් වගුතකු නීවෙන මයිතායක ආලවන්න මං කිතම් මේ එච්චම මයිතා කැර තිබෙකන් කියස් මයිතා කන් නී වෙන වෙසෙච්චගේ අඩ හිතෙන් වරත් තේලියස් ඉහසාස වෙනවාන විකිය කස්නවාන ඉහසාස මයිතා කම එකනේ මෙවකු තී වේන එර සුදස්ම ඉවතු ඉවෙන කම හදිස් ෆුල් කරවීම හදිස් ෆුල් කරවන්නේ තියබා මෙහෙගේ ෆෑවානුගේ ෆියවලතව කාඩ එනන් ඉවේන මියා දෙමලයක තුන් ඇස්විය එනස් වාල කරවමුගේ බදේ තියබා මෙහෙන් තියබා මෙහෙගේ අඛා සාබිතු කන් දෙව්ව මං ඇදි දුවා කොද්දේශේ මිහාර තිසුවාල වර්ගන කුරයිෆෝතියස් මිහාර අංහෙනාගේ කම කී අල්ලාහ් සුබ්හානහු තාලා ආදම දරන් කුර අංහෙනා ශරු කරවවා කමෙන් එයි ඒන බරාබර කුරින් අලකන්තක් කුරමුන් ඇසවි කම වඤ්ඤා පහොදිහෙග්ගේ සාබේනත් දෙවන අල්ලාහ් සුබ්හානහු තාලා මිහාර මෙන්නනි මීහකු අමලෙග්ගේ මති දෙමිහුන් හුරි මීහකු මිසක දමුන මාද බරාබර කුරමුන් ආ මීහකු ඒන බලිවි එරෙ බලිවෙන් එන නුකරමුන් නම අනෙරයක් වනකො තින් රේ සිංගජ්ජ දමනවාද නුකර අල්ලාහ් මාරයගතන වෙ කරවන එන දමනවාද කුරමුන් දාකමල්ලි උවාෂා තම නමාද කුරමුන් දාකම ලිවාර එයි ඒ අමලුග එමිහා දෙමිහුන්න කමුග වා නම හැම ඒගොත්තන් අන් හිමියා මිසා කරවද මො ඉවස්දවා කො ඉවසන කමෙන් නුකර දැන් ෆහුදිහගේ නම මිසා කේ හාලෙන් එනං ලෑගති ෆහුදිහයි එනග ෆහුදිහගේ සවාබේ සුනුලි බෑන එපදමියක නුලි බෑන ඉවසවාබේ ආ බහුගේ මානකින් කීකේතෝ ආ දෙමිහුන්න ආ එහෙන් එහෙන් අබදුවස් මිසාරෙන් හැම කොම්මෙරයක් එනක් කුරේ වේමින් වරකේගේ මානකී හැම කොම්මෙරයක් තේරරක් වන් එන කුරමෙන්නු කිතම්මේ මදකස් දෙමි අල්ලාහ් සුබ්හාන රසූලුල්ලාහ හදීස් වගන අහබ්බුල් අමාල් ඉලල්ලාහ් අදවමුහා වයින් කල් අල්ලාහ් ගාතොතෙන් එමෙ ලොබුවති අමලකී යමලෙක්ගේ මති දෙමි හුරවේ අමලකේ කිතම්මේ කුඩනමවස් මිසාර කොම්මෙරයක් තේරරක් වයි කුරානී කොම්මෙරයක් එනබ තේරරක් වයි කුරේ දෙරකොයි බුරයිච්චෙත්තේ බුරයිච්චන දෙරක් වන් එනබ කුරේ දැන් anekaku ena errete tu kolla tera ane fasre nanu hela ene vremina ma heyo ma heyo kam bodo mid er dera ko kuramiya ena barabara dera ko inga bade kuram ei demi hurma ke ma badu ka kurum maangdor sunne abdullah ibn umar akarifan ona huwa fenen errek fenen wada ti huwa fen hafsa yare huwa denne hafsa rasulullah sallallahu alaihi wasallam kiya de hadis ko korawani kambulege aha hafsa eh, ibn abdullah ibn umar ibn bafat umar fanu gede dar kalumme dannani abdullah ibn umar damunamad kurabba be kale kam gawanama kiharangala he e ekade fana sirru sirun yado e iwani rasulullah sallallahu alaihi wasallam sirru sirru ade yune mihiri wale asabe kalunge iman kam hori dahiyatikan ekade e fan ereyaffahu emme revves tulennu kollava danamal emme revves avahara vande kommere algonmen no qur'an දෙරේකොෆාන ඒ දැන් ඒක ගොතන් අඩංගියගේ මිසාලක ආය රෝද බරාබර ඔලිගෙන් තයකන් ඒ පුරවුණි ඔලිගෙන් මිසාක ඔලිගෙන් කේ කේ කේ කස මිසාක ඔලිගෙන් කේ උණියේ නෑ කේ උකස රෝද බරාබර ඒ සබබකි රසූල් අල්ලාහ් රසූල්ලා සාදීස් කරන අල්ලාහ් එනයි කාන් දෙවි අදි බොන් දෙවි අල්ලාහ් දෙවි රිස්ගේ කේ එන රෝදයන් කොට හඳන් ඔ මිහාර හොරියාතනෙක් ගමති ඉතිමාදු බංගයත්තන හොරියාතනෙක් ගවස් වාකී දිවි රාජ්‍යක නෝ මස්ජිද් සෞදි අරබියා ගස බංගයත්ති වෙන ඉන්තිසාර කෝ හා බංගේ ගවර ෆරහන් එම් වෙස් මියා කනු දාර ඉරෝස්සේ තෝ බලා එ මිහාර මිනන එයන් හොරියා ගවමක ඉතිමාදු ෆෑම් ඒන ජිහන ගලබ් බලා දෙක ඒනබ්බස ඉන්සානෙ එනයි කිය සම ඔලෙකෙන් ගොයි දානවා ඒකුමස්සලෙන් ආෆහුසුවාලෙන්ගේ ෆහුසුවාල් අහිත්ත දෙන් ගිනස් දැන් අනද්වහ දැන් අදියවෙත්තයි රාද කරවිය දුවස් ආ සිංගිරට බුීමකි තහගියුගේ ඉල්මරි මිදාලවා ගොතුගාම හරාං කම එයි හුරිහා ගොතකම විස්නියස් එගේන ෆුරත්තමකම් බය හරාං එතක් කමින් එකබ ජමාවේ ෆුරත්තමකමකි බේකාර කරදේ بس فائدان بيكار خرده بيكار خرده කරම හේුම් ගාලකම ඉස්රාෆ් කරම හේුම් කාරකම හරං කම අනෙක් ගොතේ හරිගඬ ගෙල්ලුමෙන් එන ගස්තුගදේ අල්ලාහ් තාලා තු කියනවා වලා තුල්කු බි අයිදීකුම ඉල තහලුක තිබාම අමිල්ලා ඉත්තන් හලා හුතර නවද්දාශ අමිල්ල නෆ්ස ගෙල්ලුමෙ දිනවා කි හරං කම හරං ඒකෙන් එබ බෑරු ගෙල්ලුම් වේ මි දෙකන්ත මි මෑගඬ දෙකන්ත ෆොරතන් බේකාර හරද දෙවන කම කි හරිගඬ ගෙල්ලුම් හුරිකමේ දැන් අනෙක්කා ඒකින් එව ජමාවේ ඉස්ලාම් දින් නෆී කුරා බෑර කන්දත්ත. ඒක තෙරෙන් එමෙ ස්කන්තකේ නමාදක් කාරි වාර මෙ සිංගලට වයිලා මෙන්න නමාද. රසූලුල්ලාහ් සමේ කාන නුබෑ වස්දවාචි ඉස්තිමාල් හොග්ගෙන් නමාද මිස්කිතාස් කාරන අමර කුරා. මිසක ලොන බෙදු කාගෙන නමාද කාරන වාසවති ෆියා කාගෙන අංගන් වස් ෆිලන් දෙන් ජීනි නමාද කාරන වහුන්නා. එම් වෙගෙන් ෆියාවස් ලොන මෙදුවස් ඒ රෝ ෆිලායන් කන් හදිස් ෆෝ කුරා. ඒතරෝලා කාෆියගේ වස් ෆිලන් දෙන් එන හුන්න ජීනි මිස්කිතන් නාස්. ena hunna jen miskitan nas ema eba malaika be kalun nge be egen unda guwe nuba wa hevvejja malaika be kalun ena karen duradde rahmatuge malaika be kalun malaika be kalun taklifi sas kurava mihre uriya kan ta bala ero ilmerin fatwa devva fehriyeti haram kama cigarette මේක හරාම් කමක් දැන් සිගරට් බෝ බේ ෆලොන්න සිගරට් දු කොල්ලන් උලාක බොඩු මස්සර මි මෝසුමෙන් මි රම්බම් මහකි එෆද කන්ත තකුන් දුර වෙගත් والله اعلم ආ ෆහ එයිලොනමෙතු ගස් උන්නාන මේ බේරු තන්ත උන්නාන වික්කන් හම තිරිගෙන්න ලාල්ලොනමෙතු කොළේ ගස් ගහුගේ බුඩු බුඩු කෑලාන හම මිහවර වරම් මීරු එච්චෙන් එවස් හම රිහයන් අලාලයාගේ ලොනමෙතු ගස්සේ ලොනමෙතු ගස් කුර්රාස් කුර්රාස් එලොනමෙතු ගස් මිති නැති කෑගෙන් මිස්කිත කෑරන මං වත්ති ආ ෆහසුවාල් අහෝ <laughs> එයකුන් අනේ විල්ලා මිහර ඒ මාලියරේ මිහර මාලිය කුඩ තෆා කුඩ කොත් තෆා ත මිරද්දෝ මිරරුම් බංගේ කොබ්බිම ජන මිරරුම් හිම් විල්ලා රෝද විල්ලා මිහර ටීවී ගේ බංගේ ගොනේ මාලෙන්ගේ බංගේ ගොනේ ඒරු මාලෙ මිහුන් රෝද විල්ලා ටීවී ටීවී බංගේ ගොම් ෆෙරිම මාලෙ මිහුන් රෝද විල්ලා මස්සලෙන්නේ ආ මාලියා මාලිකා ආරි කරරහ දැන් මේ නාෆර් මිහුන් රෝද විල්ලා නාෆරම් බංගේ ගොයි දැන් දැන් දැන් මෙහාර මෙසාම නෙමොනිය දැන් මිස්වාලු මේ දෙන්නු කෙඩේනේ නිම්මාරෙන්ජින ගදකමු එම ඉරාද කරවිය දැන් මාද මාසොන්නාන හැම ෆුරසත් එහෙන් දාන මෙහාර ඉරෝසෙන් දැන් වෙස් මෙහාර ශාවගවරකන් හොරිබේ ෆුල මෙසාගස් වාලු කුරන් තිබේ දාන ඉරෝසෙන්